දැයි සිල් දිනාටම තෙරුවන් සරණයි. අපි තවත් ධර්ම සාකච්ඡාවක් නැත්නම් කමඨාන් සුද්ධ කිරීමකට අවස්ථාව ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් කවුරුත් ඒක දන්න නිසා හඳුන්වා දීමක් අවශ්‍ය කරන්නේ නැහැ. මම මල්ලි කන්වන මහත්තයා ඉල්ලා සිටිනවා. දැනට ලිඛිතව තියෙන ප්‍රශ්න සභාගත කරන්නයි කියලා. අපි මතක් කරනවා නම් කරණ තියෙන අර ඉස්ලාම තියෙන කෝඩු ගති කෝල ගති නිසා මේක වෙනවා ඔබ තුන් හතර සැරයක් වෙනකොට ඔබ සාමාන්‍ය දෙයක් වඩපත් වෙනවා ඉස්ලාම වතාවකට එහෙම විශේෂයෙන්ම දැකගෙන දැනගෙන පිටින් එකට ගෙවම් කරලා සංඥාවෙත් සෑහෙන ගෙවම් කිරීමකට ගියාට පස්සේ නිකන් සම්පූර්ණ හිත හිස් කෙරුවා වගේ ඊට පස්සේ ආපහු ආවට පස්සේ තේකේ කෝල ගතිය තියෙනවා නමුත් ඒකේ ඒ නිසා මේකට පොදු උත්තරේ නැත්තම් අවසාන ප්‍රශ්නෙට උත්තරේ කියන්න තියෙන ඔක සරයක් දෙසරක් බුද්ධ විදිනකොට ඒක බොහොම සාරලු දෙයක් වඩපත් වෙනවා නමුත් අර මුලින් ඉස්සරහට යනකොට තමයි තේරෙනවා අපි ඉස්සලා මේ සාමාන්‍ය ඇහැට පේන වගේ භෞතික රූප අයින් කරලා ඊට පස්සේ හිතේ තියෙන රූප සංඥා අයින් කරලා ඊට පස්සේ ඒතකොට පේන ඔක්කොම ඉවරයි වගේ කියලා නමුත් ඊට පස්සේ පියවර තුනක් විතර යනවා තව තැම්පත් වීම. ඒක ඔක්කොම තනිකර මොනවත් නොකර විවේකී ඉන්න තරමට සිද්ධ වෙනවා. ගියාට පස්සේ හොඳටම හිත ඒකට හුරු වුණාට පස්සේ හිත ඒකට තලතුණ වුණාට පස්සේ සංඥා මොකක්වත් නැතුණාට හිත පවතින්න පුළුවන් බව පේනවා. නැත්නම් මේ මැරලා ගියාට මොනවත් වෙන්නේ නැහැ. ඊගා ආත්මයට යනකම්ම සම්බන්ධය තියෙනවා. ඒක මැරලා උපදිනවා වගේ, තද නිින්දකට ගිහිලා ඉන්නවා වගේ, ක්ලාන්ත වෙලා නැගිටිනවා වගේ, heart attack එකක් කරා යනවා වගේ හරහා ගිහිල්ලා ඊට පස්සේ එනවා. ඊගාව එනකොට ගොරුසු සංඥාවක් මාර්ගෙන් අර සංඥා නැති තත්ත්වෙ හෙල්ලුම් කරනවා. හෙල්ලුම් කරලා බැලුවොත් විවේක ගතිය, මන්ද ආලෝක ගතිය තියෙනවා. අමුත්තත් එනවා තමයි. අමුත්ත කියලා කියන්නේ අර සම්පූර්ණ සංඥා නැති තත්වයට එක්ක බය වෙනවා. එහෙම නැත්නම් ඊගාට මොකද කරන්න ඕනේ කියලා ඔක සැක උපදවනවා. අර මේ දේවල් වලින් අපි කලබල කරනවා. කලබල කරන්නේ නැතුව තිබ්බහම ආදියට මේ පරණ ඇඳුමක් පරණ ක්‍රමයේ හැටියට ලොන්ඩ්‍රියට දාලා සුද්ධ කරලා සෞදා කැඳ දාලා මැදට ගත්තට පස්සේ ඒක සිරිසිරියක් එනවනේ පරණ තිබුණ ගතිය දෙන්න නැතු වෙලා අලු සිරිසිරි ගතියක් එනවා අන්න ඒ වගේ හිතේ තියෙන අලුත් වෙන ගතිය. ওই අලුත් වෙන ගතිය තමයි අපිට පේන්නේ පොඩ්ඩක් නිකන් මොකද්ද නూరు ගතියක් ඒක හුරු වෙන්නේ. නමුත් හැමදාම මේ විදිහට රූප රූප සංඥා ඊට පස්සේ තියෙනවා ආකාශ ස්වરૂපේ ගෙවන් කරමින් ගෙවන් කරමින් බහිණ හැටි ඒ කියන්නේ සංඥාව නැහැ කියලා අපි හුඟක් කරාට ඔය කිව්වට ඒ ගොරෝසු නැති නිසායේ ගොරෝසු නිසායේම තේරෙන්නේ ඒතර සංඥාවක් තියෙනවා ඊට පස්සේ ගෙවන් ගෙවන් කරගෙන කරගෙන කරගෙන ගිහින් මතකයේ නැති මොනවා වුණා දන්නේ නැත්නකට යනවා යන්නේ කොහොම සාන්තව නැගිටින්නේ බොහොම ශාන්තව නැගිටතර පස්සේ දන්නේ මේ මේ ටිකේ මොනවක්වත් තිබුණේ නැහැ කියලා. ඒ මොනවක්වත් නැති ටිකේදී ඒකේ ඒකේ ඉන්න බව දැනගන්න විදියක් මිනිස්සුෙකුට නැහැ. ඒක නිකන් අකරතැබ්බයක් වගේ පේ. එහෙම නැත්නම් පයිලසල වැටීමක් වගේ පේ. නමුත් පුරුදු වුණාට පස්සේ පේනවා ඒකට ගිහිල්ලා නැගිටතර පස්සේ පේනවා මේ හිටපු ටිකේ පිළිබඳ අතීතයේ මතකයක් නැහැ. ඒක නින්දක්ද ක්ලාන්ත වීමක්ද ඒවා මොකද්ද කියලා දන්නේ නැහැ. ඒ නිසා අපිට තේරෙනවා ඒ අපි මේ ලෝකේ තියෙන රූප හෝ රූප සංඥා හෝ එහෙම නැත්නම් වෙන වේදනා වගේ දේවල් මහා ලොකු දේවල් කරගෙන හිටියට පැවැත්මට ඒව අත්‍යවශ්‍ය දේවල් නෙවෙයි. පැවැත්ම තියෙන්න පුළුවන් රූපෙන් තොරව, රූප සංඥාවලින් තොරව, වේදනාවලින් තොරව සංඥාවලින් තොරව සකස් කිරීම වලින් තොරව පැවැත්මක් තියෙනවා ඒක තමයි ප්‍රශස්තම පැවැත්ම අඩුම ඉන්ධන තොගයක් දවන අඩුම කෙලෙස් රැස් කරන අඩුම ඝර්ෂණයක් තියෙන පැවැත්ම ඒකේ දිගට ඉන්න බෑ ඒක නෙමෙයි අදහස මේ තියෙන කලබගෑනියක් ඇස්සේ මේ මැදිකක් තියෙනවායි කියලා සාපේක්ෂ දැනීමක් ඇති කරලා දෙනවා ඒකට කියන තිකෙනා හිතන්නේ මේකම තමයි ජීවිතේ මේ ආරන්දු සබරයි රන්දු රන්දු සරුවලුයි මල කාච්චලේ විතරයි දන්නේ. අතදී අර පස්සේ මොනවත් නැති උනාට ජීවිතයක් කියලා එකක් තියෙනවා. පැවැත්මක් කියලා එකක් තියෙනවා. ඒක කිසිම නඩත්තුවක් කරන්න ඕන කමක් නැහැ. කිසිම පාලනයක් කරන්න ඕන කමක් නැහැ. සම්පූර්ණ සුවසේවාවක් සිද්ධ වෙනවා. සම්පූර්ණ පිළිච්ච ගතියක් තියෙනවා. සම්පූර්ණ සම්පත්‍ති කරගතියක් තියෙනවා. ඒකයි මේකයි දෙක කවදාකවත් ලඟ වෙන්නේ නැහැ. මේ ලෝකේ තියෙන තාක්කල් ඒකට යන්න බෑ. ඒක තියෙන තාක්කල් මේ ලෝක ගැන හිතන්නත් බෑ. මේ දෙක දෙකක් එක මිනිහෙකුට උරුමයි. සම්පූර්ණ මේ කලබල හැඳුනුම්කම් සහිත වේදනා සහිත ලෝකයක් තියෙනවා. මොනක්වත් නැති එකක් තියෙනවා. මෙන්න මේ දෙකම දන්න මිනිහා ජීවත් වෙන මිනිසෙක් කියලා කියනවා. සමබර සමතුලිත ජීවිතයක් නැති කෙනා අංශභාගකාරී. එයා දන්න ලෝකෙ විතරයි තියෙන්නේ. ඒක ඇතුලේ රණ්ඩු කරනවා, ජය ගන්න හදනවා, අනික් අය පරාද කරන්න හදනවා. ඊර්ෂ්‍යා ක්‍රෝධමාන පවත්වනවා. නමුත් අර ලෝකේ ඒක හැමදාම නිතරම ජයක් තියෙන එකයි. කිසි කෙනෙක් කරඬු කළා නෙමෙයි ඒක දිනන්නේ. මේකෙදි හැම වෙලාවෙම උරුට්ටෝ තියෙනවා. හැම වෙලාවෙම රණ්ඩුව තියෙනවා. ඉතින් ඒක නිසා මේකේ දිනුවත් පරාදයි, පරිදුනත් පරාදයි. අරක නිකන් හම්බෙන්නේ. අන්නෝ දෙකම දැක්කට පස්සේ එක සැරයක් නෙවෙයි එක සැරයක් දකින්නට මේ වගේ ප්‍රශ්න කරනවා. තිසරේ තුන්සරේ හතරවෙනි පස්සරේ දකින්නකොට තේරෙන පටන් අර ගන්නවා ඒ ලෝකෙට යන්න නම් අපි මෙතෙක් කල ඉගෙන ගත්ත සේරම අමතක කරන්න. හම්බ කරපු සේරම පැත්තක තියන්න ඒකට කැමති නම් ඒ ලෝකේ තියෙන ඕන වෙලාවට. එතකොට ඒ ලෝකෙට යන්න ওই කියන විවේකයෙන් යන්න යමක් කමක් නැති මිනිහෙකුටත් බෑ. හීනමානයක් තියෙන කෙනෙකුට, මානසික අසහනයක් තියෙන කෙනෙකුට, දුෂ්චර්යයක් තියෙන කෙනෙකුට, සද්ධාවක් තියෙන කෙනෙකුට සැලැහැත්තිලා යන තියෙනකොට කවදාකවත් යන්නත් බෑ. ඒ නිසා ඊට ඉස්සෙල්ලා හොඳට හම්බ කරගන්න ඕනේ. හම්බ කරපු දේ පැත්තක තියලා එතෙන්ට යන්න. ආයේ මේ දෙක අතර ගනුදෙනු වෙනකොට තමයි පරිණාමය අපි අවුරුදු 40000 කට ඉස්සෙල්ලා නතර වෙච්ච පරිණාමය ඉතුරු කැලේ සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ මම මේ උත්තර දෙන්නේ ප්‍රශ්නෙට නෙවෙයි ප්‍රශ්නෙට උත්තරේ තියෙන එක නැවත නැවත කරන්න කැරි. නමුත් මේ වගේ දෙයක් වෙනකොට මේක පිටිපස්සෙන්ට බලනකොට ඕකේ සිද්ධ වෙන්නේ පිටිමේකටද ගෑණියෙකුටද පොඩි ළමයෙකුටද මැදිහත් කෙනෙකුටද වයසක කෙනෙකුටද බෞද්ධයෙකුට අබෞද්ධයෙකුට කිසිම මායිමක් කොහෙද මුදල් ධර්මේ නැහැ. ඕක ඕනම කෙනෙකුට වෙන්න පුළුවන්. ඉතින් ඒක වෙනකොට අපි හරස් කපන්නේ නැත්තම් වෙන දෙයකට වෙන්නදලා බලහින්න පුළුවන් නම් අපිට වෙන හැබැයි මේ තියෙන නම්බුකාරකම් කැප කරන්න. හම්බපු දේවල් හම්බ කරපු දේවල් පැත්තක තියන. එතකොට මේකට යනවා. ඒ ගියත් වෙන අමුත්තක් දැනෙනවා පළවෙනි සැරේ දෙවෙනි සැරේ යනකොට ඒකයි බුදු කෙනෙක් උපදිනකම් බුදු කෙනෙක් ඇවිල්ලා මේකයි දෙය කියලා කියනකම් අපිට මේක අත්දැක්කත් බුද්ධියට එන්නේ නැහැ. බුදු කෙනෙක් උපදිලා කියනවා මෙහෙම එකක් තියෙනවා මම සහතික කරලා කියනවා ඕකටයි අපි මනුස්ස ලෝකයට ආවේ ඕක පුජ්ජකල සලකන්න එපා ඕක නැවත නැවත කරලා පුළුවන් තරම් වැඩි දියුණු කරන්න කියලා. Should one seek out single teach or be open to teachings and guidance of deputed knowledge teachers? Your advice in this regard will be helpful. Please make that. Till you go up to the, till you go beyond the up to the threshold to the vipassana, you need a teacher. They are only, you are the, your own teacher. Your mistakes are the teacher. As far as you are expecting a teacher beyond that, you are disturbing the path. To come up to the threshold, come up to the uh, self-sufficiency, you need a teacher, you need the teaching, you need the moral conduct, you need concentration, everything. But once you go beyond that, you must understand to be self-sufficient. You must understand to be contented with yourself. You must be under, you must understand your own, own mistakes are the only teacher. Don't expect anyone. They are onward. So therefore, within a, within a sitting, some people may go up to that level within 35 minutes, 45 minutes, and then free, frictionless path, they are no, no teacher. To go up to the frictionless path, you need a teacher or do you need uh, your primary object? You need your uh, noting system, you need your walking meditation and everything. Once that you come to the frictionless path, you are your own. Some people go into right from the beginning. Soon you sit, you are in a frictionless path. Some people sit one hour, still they can't go to the frictionless path. So therefore, next question is how to understand whether I am in the frictionless path or not, whether I am in a situation where I need not teacher or not. It is uh, very difficult for a person who has not experienced to explain. But what I am explaining is, those who experience that whenever you feel uh, no much of objects, but the mindfulness is intact, and uh, you feel like a space or frictionless, then onward, don't expect any teacher. As far as you are expecting a teacher, you are a slave. As far as you are depending on a teacher, you are a, uh, you are inferior. So therefore Buddha claimed, you also can be a Buddha. But to up that, that level, believe Buddha. Have faith on the Buddha. But he gives the full credibility, full workability to your hand, then you have to assume it and work like a hero. So this is the place your negativity reduces and your positive thinking starts. You become your own teacher. All the other traditions always keep the teacher in front and the teacher's knowledge is the most uh, blessing necessary but the Buddha says it is nonsense. You must be independent from your teacher you must be independent of your teaching, believe upon yourself and go ahead. Then only you can see the end of it. So therefore have a teacher. Have the respect to the teacher. Have the respect to the sila. But once that is completed, you must ready to take the helm into your hand, steer the wheel into your hand. If it is going correct, no problem. If it is going bad, no problem. I am ready to consider, get the consequences you start. So this is the point, the positive thinking. Sakko karaniyan attakusalena yantan santappanang abhisamecha sakko. Sakko means positive thinking. To develop positive thinking, you need it. It is like you are using a pole uh, in order to have a pole vault. To the, up to the maximum point, you use the pole, and then you have to throw it away before you jumping. Otherwise you will, will, not, you will not be a, a successful pole vaulter. Take the pole. You get the jettisoning effect of the pole by hitting the hitting of the ground and after the maximum point you use it and then happily you throw away the pole and put a vault above the cord, above the bar, then only yourself jump will be successful. So therefore you must understand the pole has its own value, but to the certain extent. Then you get the power by throwing away the pole. That is called jettisoning effect. So this is, the, this is the Buddha says it is very radical. It is not a disrespect to the teacher, it is the highest respect to the teacher. Get the maximum use and say bye-bye, tata, good night, go. Not one time, thousand and one time. This is how you become, you assimilate your own independence. Uh, මේක මූලධර්ම වලට බරයි නමුත් උත්තරයක් තියෙනවා මාර්ග ඥාන, ඵල ඥාන, පච්ච වික්‍රම ඥාන කියලා හැම මාර්ග ඥානයකටම තියෙනවා. සෝවන් මාර්ග ඥානය, සෝවන් ඵල ඥානය, සෝවන් පච්ච වික්‍රම ඥානය. සකදාගාමී, අනාගාමී, අරියත්. අරියත් උනට පස්සේ අරියත් පච්ච වික්‍රම ඥානට අරියත් ඵල සමාපatti කියලා කියනවා. සෝතාපට්ටි ඵල සමාපත්තියට යන්න පුළුවන්. ඒකෙදි අරහ සමාන වාගේ තමන්ට බුද්ධියක් තියෙනවා විවේකයේ උදකලාව හම්බ වෙනවා. ඇත්තටම කියනවා නම් සංකාරුප්පේකාවේදී මේක සම්පූර්ණයෙන් අත්දකින්න. සංකාරුප්පේකාවේදී ආර්යත්පද සමාධියේ සමාන විවේකයක් බුද්ධි විඳලයි යට තේරුම් වෙන්නේ හැකි සංඥා ඊට පස්සේ ආ සමාධියේ සෝවාන් සෝවාන් මාර්ග ඥානෙට ඵල ඥානෙට සෝවාන් පරසමාපත්තියේදී ඒ ලැබෙපෙක නැවත නැවත Tamanට ඕන ඕන වෙලාවට යන්න පුළුවන්. නමුත් සෝවාන් පරසමාපත්තියේ ඉන්නා තාක් සකදාගාමී මාර්ගයට යන්න බෑ. ඒක සෝවාන් ඵල සමාපත්තිය කැප කරලා ඒක පදනම් කරගෙන ඒක එපා කියලා තමයි සකදාගාමී මාර්ගජාලයට යන්නේ. ඒක සකදාගාමී මාර්ගජාලේ සාක්ෂාත් උනේ නැත්තම් මොකක්වත් නැහැ. සෝවාන් ඵල සමාපත්තියත් නැහැ, සකදාගාමීත් නැහැ. අබක කරහුණා වගේ. ඉතින් කැමැති නම් ඒක දීලා මේක ගන්න පුළුවන්. නැත්තම් සෝවාන් ආයේ සකදාගාමී මාර්ගයේදී ආයෙත් අර වගේම දුකක් එනවා. ඒක දැනගත්ත පස්සේ සකදාගාමී මාර්ග ඵලය හම්බ වෙනවා, ඵල සමාපත්තිය හම්බ වෙනවා. එතෙන්දිත් ආයේ කොම්ප්‍රොමයිස් කරන්න ඕනේ අනාගාමී මාර්ගයට යනවාද නැත්නම් සෝවාන් මාර්ගඵල සමාපatti නතර වෙනවා. අනාගාමිකෙදිත් ඒ වගේ දින ඊට පස්සේ තමයි හරියත් ඵල සමාපatti ලැබෙන්නේ. ඉතින් ඔය කියනකොට කට අරගෙන අහගෙන ඉන්නවා මේවා සුපර් මාකට් එකේ ගන්න තියෙන දේවල් වගේ කියලා. එහෙම එකක් නැහැ. ඔබ කරගෙන යනකොට ඔබ පහුවේ බය වෙන්න එපා. other ways when you go to the Aryattanka Margi, Panya Sila Samadhi. When you are talking about uh, Chaturarya Satya, different percentage, so very difficult. Therefore, these Davis, who try to translate the Tipitaka, they set up the Palitic Society after doing she tried to give a comprehensive idea about the Buddhism. They told impossible. You can't put Buddhism into a nutshell. And they, they found it is as a bad quality. You can't reduce to something. But the Buddha, he has Desana Vilasa, many ways of explaining. So therefore, theoretically very difficult, it's ambiguity. For one person, Buddha explains Arya Stanga Panya, Sila Samadhi. Another person, Buddha says Sila Samadhi, Panya. Another, yet another person, they says Paticca Another person says Many, many ways. So, if you wish to become, wish to be a Buddha, you need it. But we need these to become um, so and Sakadagami, Anagami, not necessary. Theoretically, yes. But what I am saying, citing example is in our history, many people try to put everything into a nutshell. Very difficult. There are similarities, these are dissimilarities also. That is the diversification, verification, diversification or the multifaceted nature of the teaching. So when it is going to, uh, this is called secondary data analysis, when you do Abhidharma, these parts are well explained and analyzing and connection, relationships, ultimately you will be an expert in Abhidhamma but you will never practice. When you go to absorb into the theory, it is a, such a magnetic path, philosophizing, you go away from the present moment. So you should have a balance. Certain amount of knowledge necessary, certain amount of present moment, direct experience necessary. Uh, so this is a kind of a theory and practice balance. Whenever theory increases, practice reduces, you become a present person teaching others, but you are not practicing. At the time, when you are going on practicing without teaching, you get stuck somewhere, you don't know how to go out. So therefore, by doing trial and error, little by little, uh, you develop theory on utility purposes, on utility values. So therefore, very difficult to put everything and see the similarities, the similarities, it is highly philosophizing. So, in a retreat like that, try to do away with them and available knowledge, with the available time you put into the, keep the mind in the present moment and keep the direct knowledge in the front line. And then it will lead you. So therefore, difficult to see the comprehensive relationship within everything. Even within one PhD study you can't finish. Maybe it is costing five, six PhDs. So therefore, we keep the PhDs behind and put the practice first. Swami Mama දවල් නිින්ද. ආ. ඊයේ ස්වාමීන් ඇත්තටම තොරතුරු ඉදිරිපත් කළ තියෙනවා හොඳයි. දුෂ්කර ක්‍රියා කරන කාලේ බුදුහාමුදුරුව හතරවෙනි අවුරුද්ද ලිව්වනම් මොනව ලියයි? මම ගැණිත්ත තෑරිය රජකමත්ත තෑරිය ඔක්කොම තෑරිය අවුරුදු හතරක් කියලා මොකක්වත් ලැබිලා නැහැ. තාම අවුරුදු දෙකක් ගෙවන්නත් තියෙනවා. මේ සියලු දසපාරමිතා පුරලා බුද්ධහාමුදුරයන් වහන්සේ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරලා මේ අපි අවුරුදු 4 මොකද්ද වැඩි බලන්න. හතරේව හතරක් කරත් නැහැ. ඒක නිසා Tamande ඉඳගත්තට පස්සේ ඉදිරියපත් වෙන දවල් හිමන හොඳට බලන්න ඒක කර්මස්ථානේ කරගන්න. ඒක යනකොට Tamange හිත ඒකනම් ඉස්සරහට එන්නේ ඒකෙන් තැනකට යොමු කරගන්න. ඒක නිවන නෙවෙයි. ඒකවල සංසිද්ධියක් කරනවා ආනපන ගන්න. නැත්තම් කාය දිහා බලන්න. ඒ විදිහට පැමිණි දුක් අනුවමයි නැත්නම් යථා භූතේ අනුවමයි ගමන තියෙන්නේ. ඉතින් එතෙන්දී අපේක්ෂා කළොත් මේක මට ලැබෙන්න ඕන මෙහෙමයි මෙහෙමයි කියලා එතකොට අර ඇති හැටි දැකීමේ සරල භාවය, ඍජු භාවය නැති වෙනවා. ඒ නිසා ලොකු දියුණුවක් මෙතන පෙන්වනවා. ඒ අර දවල් හින දැක්කම යනකොට කය අමතක වෙනවා. හැබැයි අමතක වීමට නෙවෙයි ඒක බලන්නේ. දවල් හිම පෙන්නන නිසායි බලන්නේ. අපත්‍යක් කරලා හිතන්නේ නැහැ. ඒක වරද්දක් කියලා හිතන්නේ නැහැ. අකුසලයක් කියලා හිතන්නේ නැහැ. ඉදිරිපත් වෙච්ච එක නිසා බලන බලන්න ගියාම ඒකේ තියෙන විෂ මැකෙනවා. ඇල්මැලීමක් සිද්ධ වෙනවා. ඇල්මැලෙනකොට තමයි බලා ගන්න ඕනේ මේක නෙවෙයි නිවන කියන්නේ. දැන් මේ ඉනකලේ සිට ආනාපානේ හරි මූල කර්මස්ථානේ හොයි කය හරිනවා. ඒකට නිදිමතකම එනවා නම් කම්මැලිකම එනවා නම් ඒක තමයි ඊගා කර්මස්ථාන. ඒක මෙනෙහි කරනවා. ඒ කියන්නේ මෙතන මේ නිදිමත කම්මැලිකම කියලා කියන්නේ කය ඇතුළට හිත ඇවිල්ලා ඒක බලන්න දෙයක් නැහැ නීරසයි. එළියට යනකොට ඉතින් ගොඩක් විචිත්‍රයි. ඒකට මේ කියන්නේ දැන් හිත යම් ප්‍රමාණයකට ආඩුමැට්ටු වෙලා තියෙන්නේ. එතකොට හිත නීරසකම හරහා පිවට්ටනවා. මේකට කියන්නේ නිදිමතකම මෙනෙහි කරනවා. නීරසකම මෙනෙහි කරනවා. ඒකාකාරීකම මෙනෙහි කරනවා. කම්මැලි ගතිය මෙනෙහි කරනවා. ඉතින් මේ වගේ ඒක කරනකොටම සමාන විනාඩි 55 60ක් ගිහිලා. පහුවෙන්ද තමයි තේරෙන්නේ ටික විනාඩි 45 විතර කරන්න පුළුවන්. එතකොට ටිකක් කිතු වෙලා තියෙනවා. ආනපන හරි හරි කය හරි දකින්න. ඊට පස්සේ ඥාන වෙන 35ට බහිනවා. ඒක දිගට කරනවා. කොහොමම වෙලා සුළු වේලාවකින් අර බලාපොරොත්තු වෙනා වූ රූප කර්මත්තාන්න යා ගන්න පුළුවන්. ඒක නිසා අපි කහපාඩේවත් තෙට්ටු කරන්නවත් කවුරක්වත් නැහැ. පැමිණෙන පණිවිඩය අනුව ඒකම දිරවගෙන ඒක හරහා යනකොට ඒකෙන් හබෙන පරිචයකින් හබෙන අත්දැකීමකින් හබෙන අත් විඳීම එකම දේ නැවත නැවත කරනකොට එච්චර වෙලා නොගින් ගන්න පුළුවන් ගතිය හරහා තමයි මේක ටෙලස්කෝප් කර කර ටෙලස්කෝප් කර කර යන්නේ එකයි කරන්න තියෙන්නේ. ඒක හොඳ පොතක් පැවිලා තිනවා කියලා මට හිතෙනවා. ටිකට කරගෙන යන්න. එතකොට ඔක ටික වේලාවකදී ඔය தත්ත්වය වශී කර ගන්න පුළුවන් වෙයි කියලා මම බලාපොරොත්තු uh, Throughout the meditation, I have the following experience. Once during the whole retreat, I got from my body. I can feel sweat pouring down from my face. This situation would last about 2 to 4 minutes. Uh, sometimes this is a good kind of a question because it's directly related to one's own experience. It is Kattapos will explain. This is the way four elements are going to manifest. Sometimes you feel cohesive, cohesive nature, sometimes you it's agglomerating nature, sometimes vibrations, sometimes expansion, contraction, heaviness. So don't claim this as my throat, my leg, Instead, see cohesiveness, the fluidity, heat, cold, stiffness, tension, mm, rather than relating to the body part. So when and where you understand the, the nature, that is called natural characteristics, uh, they are very intrinsic. They are not mind-made. They arise and they pass away and the heat arises, in the same place coldness arises. The stiffness arises, the same place relaxation arises. So our body is the screen upon which many, many projections are coming. But our mistake, I don't claim much as a mistake, but I am uh, advising, allow me, don't take it as my throat, my leg, my spinal cord, you see I feel stiffness, I feel vibration, I feel heat or stiffness tension away from your bodily recognition. Then you can see it is like a screen. Many things are happening beyond your control. And the contrasts are happening without any conflict. Heat and cold exist in the same way. And the same place one moment heat, one moment coldness. When in Pandita Ramayu Pandita Sayadaw used to say, if you are observing a television screen without a program, you see dots. And if you observe for one year, continuously, you will see no two drops are colliding each other. They have their own pattern. Each and every dot has its own arising, its own performance and its own dissolution. Not a single drop. Skip it. Each and every dot have its own arising, its transient nature performance and ceases to exist. And within one square meter, so much of dots are happening, no fighting. But our observing mind it can't understand so much of people are living together in the same screen, no fighting. All the time there's a space. Either time or space is there, one drop arises, it disappeared. Immediately another one arises in the same place, time, space. Time, time, gap. And the two drops happening, space gap. Exactly the, but the thing is we claim this is my throat, this is my spinal cord, this is my leg, then problem. But this body is a laboratory. If you give a complete distance approach, distance outlook, uh, the observers, uh, uh, this thing, you can see many things are happening, nothing unbearable. Nothing unbearable. That is the beauty of meditation. But our rational mind can't comprehend as far as you recognize this as body parts. So you must understand, from the baby's language it appear like body parts, you must edit it to see only the natural characteristics away from the body part, then it is a panoramic view. It's a wider, broad spectrum you can observe. And one day you will understand, when which is mastered, the person sitting in front of you may not be full of mindfulness, may not be full of concentration, but his or her body also happening the same thing. This is the way you connect. අයිති අජත්තං කාය කායනුපස්සී විරති බහිද්ධාව කාය කායනුපස්සී විරති. Once you understand this is what happened in me, this is exactly happening in the other person. it exactly happened yesterday, but I didn't know because I was not mindful. So this knowledge is universal, as far as you put into the four elements. But when you put into the my leg, my throat, my back, then you end up with tension. So this is the time you have to understand from your local language, understand the international language, from your local currency to the international currency. Then you can do international marketing, business. But your local currency only is limited to your locality. So Buddha says, this is the point from conventional truth to the absolute truth. Only vehicle is the four elements. Look at as four elements and with that if you are going to write the same essay, the same question, completely different thing. No emotion, no tension, no frustration. You can say this is what I can see only 1% or 2% of the whole phenomena. But so much of thing happening even you are in a sleep. Even if you are unconscious. Things are happening so try to observe everything non-judgmental, unassuming way, non-reactional way and evenly suspended attention that is the most healed mind is the most mature mind. This is the most seasoned mind. So slowly, slowly, you have to go into train into not to recognize as me, my, myself, but to see the phenomena more vividly, more vigilantly, more closely, more immediately. That's how you become energize yourself. That is what we call prabuddha. You become diligent, you become vigilant and you don't feel time at that time. You don't feel space at that time. You just so much immediate with the phenomena happens. So then easy to understand other person. Easy to understand your past life. Easy to understand your future life. Exactly the same. So therefore it is not a bad kind of a question. It's a very good raw material for a discussion. Thank you. We are going to the next question. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අප මේ යන්නා වූ ගමනට නෑ 9න් පස්සේ ඉන්නව බර ගානක් මේක ඇතුලේ. හැබැයි 9 9 <laughs> වෙනකන් ඉන්න කට්ටිය නිසා අනික් කට්ටිය දින්න විදියක් නෑ. මේ කවුරුත් මේක නැති වෙලාවේ බර ගානක් ඉන්නවා. මේ හොල්මන් ටික ආවට පස්සේ ඒ විස්කත් යනවා ඇති වන්ට. ඇයි මේක මේ? මේ හොර හොරා පොලිසල්ලන්න වගේ නේද කතා? ඒසම මමයා ඉන්නකම් මාර්ගපද නැහැ. ඔබ වහන්සේ නම් දන්නවා මම නම් දන්නේ මේක මෙහෙම මෙහෙමයි කියලා කියන්නේ අපි මේ මාර්ගඵලලාභින් මේ ආයේ මේ මේ සම්මුති ලෝකෙට ගෙන්නන්න හදනවා. ඒ නිසා ඉන්නව නැහැ කියන එක නෙමෙයි මම මේ කතා කරන්නේ. ඔය ක්‍රමයට ගිහිල්ලා අයිතිවාසිකම් කතා කරලා ඔබ වහන්සේ නම් දන්නවමයි දැනගත යුතුමයි කියන්න ඕනෙමයි කියනකොට ඒ කියන්නේ එනිසා අපි කියමු ඔක්කොම මාර්ගඵල ලබලා තියෙන්නේ ප්‍රශ්නයක් නැහැ. බුදුරජාණන්සේ වැඩ ඉන්න කාලේ ඒ ශ්‍රද්ධාවන්ත උපාසක මහත්තයෙක් ඇවිල්ලා සර්වචන්ස වන්දනා කිව්වා මට අනේ රාතන් වහන්සේලා ප්‍රශ්නමක් ලැබෙන්න ඕනේ හෙට දානෙට කියලා. පස්සේ බුදුරජාණන්සේ ධම්මමල්ල පුත්තු පහඳුරන්නේ කව ප්‍රශ්නමකට තුඬු දාන්නයි කියලා සීට්ටුවට. ඒ බෝතලයකට නොමුත දෙය දානවා ආගෙට පස්සේ කැන්නේ කියලා. ඉතින් ඒකේ දීලා තියෙනවා රාතන් වහන්සේලා ප්‍රශ්නමක් අරගෙන දෙන්න. ඒක කෙනෙක්ට දීලා නැහැ. ඉතින් මේ මනුස්සයා ඇවිල්ලිවලා බුදුහාමරට කම්ප්ලේන්ට් කළා කියනවා අනේ වහන්න මම දුප්පත් මනුස්සයා ප්‍රශ්නමක් කිල්ලෝ කවුරුත් ආවේ නැහැ කියලා. බුදුහාමරට දබ්බමල්ල පුතාමරණ දාලා කිව්වා ඇයි අරක මේ මනුස්සයාට ඇවිල්ලා නැති නෑ සාංශව රහතන් වහන්සේලා ප්‍රශ්නමට වඩින්න කිව්වා එක්කෙනෙක්වත් ගියේ නෑ. ඊට පස්සේ සංඝයාගෙන් ලැහුවා ඇයි මේ මනුස්සට උග අනුග්‍රහ කරන්නේ නැති නෑ සාංශව රහතන් වහන්සේලා කැමති නෑ හඳුනා ගන්නවා. රහත් නැති කට්ටිය රහත් නැති නිසා ගිහිල්ලා දාන වැරදුත් පෞද්ගලික වෙයි කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් බුදුහාමකට ඔබ පැවිදිුනේ රහත් වෙන්න නේ. ඔව්. එහෙනම් ඵලයක්. බල පැවිදිුනේ මොකටද? ඒ මනුස්සය රහතන් වහන්සේ කියලා ඉල්ලන්නේ සද්ධාවට. ඉතින් උඹල කැපවෙලා ඉන්නේ මිනිස්සුනේ. දැන් මල බම් මොකද වෙලා තියෙන්නේ? මම සද්ධා වෙන්නේ තේ එකක් නැති. ඒ වගේ අපි ඔක්කොම රහත් කියලා හිතා ගන්න. අපි මේ කැප කරලා තියෙන කැපකෙල්ල හැටියට මං හිතන්නේ මෙතනින් එක්කෙනෙක්වත් විහිළුවක් කරනවා කියලා. අපි මේක පුංචි කරගත්තොත් අපි කොච්චරකට පව් කරගත්තත් තමයි අපි ඉන්නේ ආර්ය භූමියේ නෙවෙයි අපි ඉන්නේ මේ නිකන් වැල් ගැඩවිල්ලුන්ගේ පැත්තේ ආර්ය භූමියක් වෙනම තියෙනවා කියලා ඒක නිසා තිසරණ සමාදන් වෙච්ච හැම කෙනාම මාර්ග ඥානෙ ඉන්නේ. සෝවන් මාර්ග ඥානය ආර්ය ස්ථාංග ආර්ය අට පුද්ගලයන්ගේ එක්කනේ. අට්ඨාරිය මහා සංග්‍රහණය කියනවා සෝල මාර්ග ඥානේ ඵල ඥානේ. සෝවන් මාර්ග ඥානියට පත් වෙනවා කියන කොතනදීද තිසරණ සමාදන් වෙච්ච එක. ඔක්කොම මාර්ගස්තයි. ආර්යයි. ගන්දීම පුදුමල සුදුසුයි. දුරසිත ආහාර ගෙනත් දීමට සුදුසුයි. රජුරණ දීපු රාජභෝජන දෙන්න සුදුසුයි. අපි මේ ජීවිතේ මල් අපි විහිප්පල්. මොකද කරන්නේ? ඒක ඔක්කොමලා ඉන්නවා මේ ප්‍රංග සම්පූර්ණ රහතන් වහන්සේ නමක් නැත්නම් ආර්යයන් වහන්සේ නමක් වඩිනකම් කවුරක්වත් හිතන්නේ මේ භාවනාවකට ඇවිල්ලා මේ තිසන සමාදන් වෙච්ච ගමන් යේකේච බුද්ධං සරණං ගතාසේ නතේකමිච්ඡ සම්ති අපාය භූමින් කියලා බුදුහාම කියනවා. එක එක්කත් බුදුන් සරණ ගිය කෙනෙක් අපායට යන්නේ නැහැ කියනවා. රහතුනමත් වෙන්නේ අපායට යන්නේ නැති සාතිකයක් හම්බෙන එක තමයි. නිසා රහත් කෙනෙක් වගේ හැසිරෙන්න මං කියන අන්ධහර පාන්න නෙමෙයි. තමන් විනේනේ ඇති රහතන් වහන්සේ කෙනෙක් වගේ හැසිරෙන්න හැසිරෙන්නදී කාටවත් රහත් වෙන්න බෑ. If you wish to be a king, behave like a king කියලා කතාවක් තියෙනවා ඉංග්‍රීසියෙන්. අනිත් අපිට බෑ කියලා පටන් ගත්තා නම් ඒ හෝනියම නැති ඒ ඒ ඒ අවාසනාවම ඇති ගමනට බාධා වෙනවා. ඒ තුවක්කුව සේෆ්ටි කච් එක දාලා කොච්චර එම් කළ කොකා ගැස්සුවත් වදින්නේ නැහැ. සිටිකේච් එක දාලා තියෙනකම් ට්‍රයිපෝඩ් එකක් උඩ නග්ගලා හරි කපන්නේ. ආ නම්බර දාලා බුලට් එකක් දාලා අලියට වෙඩි තිබ්බට අලිය වැලි ගෙවන්න ගියයි. ඒකෝ සේෆ්ටි කැච් එක ගලවපන්. සේෆ්ටි කැච් එක කවුරුත් දාන්නේ නැහැ. අලිය දාන්නේ නැහැ. හන්ටර් මන් තමයි දාන්නේ. ඉතින් ඒ කැච් එක දාලා තියෙනකම් ඉතින් සෝරි කියලා තමයි කියන්නේ. ඉතින් හැම කෙනෙකු හිතාගෙන ඉන්න මම මාර්ගස්ත පුද්ගලයෙක්. අෂ්ටාර්ය පුද්ගලයන්ගේ එක්කෙනෙක්. මගට ගොඩක් වාද තියෙනවා. කෙසේ නමුත් මේ වගේ ප්‍රශ්නයක් කඩන්න දෙන උත්තරේ තමයි මම මේ බෞද්ධ භාවනා ක්‍රමයක කර කර පරිවර්තනය කරනකොට මහා යක්ඥ ස්වාමීන් වහන්සේ වාඩි වෙලා ඉන්නවා. එතකොට ආවා මේ ඉන්දුනීසියානු හාමුදුර කෙනෙක් ඒ රටේ ලොකු වැදගත් හාමුදුර කෙනෙක් ඇවිල්ලා වාඩිලා බලන හිටියා අනේ වාට ඉතිහාසගත වෙන වැඩක් කරනවා මේ දෙන්න කියලා කතා කරේ නෑ. ගොඩාක් කියලා වාඩිලා හිටියා. ඉතින් මම අහුවා ඇයි කියලා නෑ අනේ ওই වැඩ වලට බාධා කරන්න කැමති නෑ ඉන්නේ ඊට පස්සේ ඉවරුණාට පස්සේ මම ඇහුවා මම ලංකාවට ආවේ පණිවිඩයකට බඩුවකට ඔබ වහන්සේ නම් හොඳටම දන්නවා. මම කොහොමද කියන්නේ කියලා මට හරියටම ෂුවර් එකටම rahat වෙච්ච කෙනෙක්ගේ ධාතු ටිකක් ගෙනියන්න ඕනේ මැලේසියාවට කියලා. මම හරි සිම්පල් නේද? දැන් මේ අනුර උන්ටට පට්ට වෙලා වාඩි ගත්තා දැන් මේකේ ෂුවර් එකට මයි ළඟ තියෙන බුසලකේ මැල දැන් දෙයි කියලා. මං කව මෙතන භාවනා මධ්‍යස්ථානයක්. පාවොක්සයිඩ් වල වීර්යය පානවා. ඔය දවස් හතක් භාවනා කළා rahat ලැබෙන්න. ඉවරයි. අහුද්ද ගිහිල්ලා වැටුණා. මං කව සිම්පල් වැඩක් තියෙන්නේ. කොහෙවත් නැහැ මේක. ඔයාට rahat වෙන්න ඕන rahat වෙලා මරිච්චාම ධාතු ගොඩක්ම තියෙනවා. ෂුවර් නෙවෙයි. appointment miss disappointed. appointment disappointed. කවදාකවත් හිතන්නේ ඔය ධාතු හොයන එකෙක්වත් ධාතුන් වලට වඳින එක්කෙනෙක්වත් මේ ජීවිතේ නිවන් බලන්න වෙන්නේ නැහැ. බුදුදහම කිව්වා ධාතු චේති වන්දනා කරන්නේ ධම්ම චේති නැති මිනිහා. ධම්ම චේති කියන්නේ සතර සතිපට්ඨාන. සතර සතිපට්ඨාන තියෙන මනුස්සය ගාව තියෙන ධම්ම චේති. ඒක තමයි උතුම්ම දේ මහා කාශ්‍යප දරුවචනාංශේ පිරුණම් පාල කාශ්‍යප අපදානෙ සඳහන් කරලා තියෙනවා. ධම්ම චේතින් සමුස්සෙත්වා පරිනිබ්බුතෝ කියලා. මේ ධාතු චේති තියෙන්නට පොඩි ළමයින් අම්මල තාත්තලගේ සෙල්ලම් කරලා ඇඳුම් ඇඳලා සෙල්ලම් ගෙවල් හදන්න තමයි ධාතු චේති තියෙන්නේ. ධම්මචිත්තය කියන්නේ වැඩි බලකේ වැඩි. අනුංගන නිවන හොයන කවදාවත් කෙනෙකුට නිවන ලැබෙන්නේ නැහැ. අතන නිවන තියෙනවා මෙතන නිවන තියෙනවා ඔය ප්‍රචාන් චා ස්වාමීන් වහන්සේ ළඟට ජෝසප් ගෝල්ස්ටයින් ගිහිල්ලා තියෙනවා. ගිහිල්ලා පැවිදි වෙලා වෙන කෙනෙක් ගාව පැවිදි වෙලා කරන භාවනා නැහැ කියලා මේ ශාන්ති කාට ගියා. ඉතින් ගිය ගමන් ඉතින් රහතන් වහන්සේ හම්බුණානේ. අචංචාරා. මේ භාවනා කරන එක දවසක් යනකොට අචංචා සුරුට්ටුවක් වුණා. දැන් ඉතින් පස්සේ එක. දැන් ඉතින් අප්සෙට්. අනිද්දා තැනට පුතු අපල කකුලක් දාගෙන මිනිස්සු ටිකෙන් වැඩ ගන්නවලු අරක කරපන් යකෝ කිව්වට මේ අකුඩ තේරෙන්නේ නැහැ නේ කියලා මිනිස්සුත් වැඩ ගන්නවා. දැන් දෙකයි. දැන් ගියාලු භාවනාව හරියන්නේම නැතිලු. පස්සේ පර්සනල් ඉන්ටර්විව් එකක් කියලා තියෙනවා. ඉතින් අජන්ජාට පිටරට කෙනෙක් නිසා කතා කරලා කියනවා සාංශ මෙහෙමයි මේ වෙනකොට කවදාකවත් පිටරට ඉගෙන ගන්න පැවිදි වෙලා නැහැ. ඒ කියන්නේ මුල්ම කට්ටිය. දැන් මම බාරේ මැසචුසෙට් ඉන්න ප්‍රධාන ගුරුවරයෙක් ජෝසප් ගෝල්ස්ටයින්. සංජම ලොකු කැපකිරීමකින් ආවේ එතන පන්සලක් එතන හොඳ නෑ ඒ නිසා මම අරවස උවහන්සලකට එන්නේ කොහොම උවහන්සලකට ආව මේ ඊයේ වෙනකන් නම් টොප් එකට භාවනා වුණා. දැන් භාවනා කරන්නේ නෑ ආ මොකද හද්දාව ගන්නවා මොකද කියලා කියලා කියලා අන්ජොර ගියා තරහ වෙන්නේ නැත්තම් කියන්නේ කිව්වා. දැන් මේ ගුරුවරයා කියන්නේ ඉතින් ආචාන් චයි එහෙම තරහ වෙන කියන්නේ නැහැ කිව්වා. ඔයාලට පුළුවන් නම් චයි. මම ඔබ වහන්සේ ගැන ශ්‍රද්ධාවක් තිබ්බ ස්වාමීන් වහන්සේ. ඒක කැඩුණා. මම බලාපොරොත්තු වෙන්නේ මේ සුරුතු ගුණ රහතන් වහන්සේට. මම බලාපොරොත්තු වෙන්නේ ලේබර් මැනේජ්මන්ට් ගැන රහතන් වහන්සේට. අර ආවුතු කොළි යකෝ හරි වටිනවනේ වැඩේ කියලා. දැන් ජෝසප් ගෝස්තන කටහඬ වෙනවලු. උමා පිට රහතන් වහන්සේ නමක් දකින්න තාක්කල් ඒ මිනිහට වෙන්න වෙන්න ඉන්නවසක උඹ රහත් වෙන්නේ නැහැ. ඒ නිසා උඹ රහත් වෙන්න බලපන් කිව්වා. පිට නෑ රහතන් වහන්සේලා. එතකොට කල්පනා වුණාට මෙහෙම උත්තරයක් දෙන්නම් උන්වහන්සේ රහත් වෙලා ඉන්න ඕනේ කියලා. වෙන කෙනෙක් නම් අපිට කනවා නෙමෙයි කෙලිම ගුරුට ගාවට ඇවිල්ලා තමුන්නාසේ වුණ කතයි කියනකොට. ඒ නිසා අපි කොතනක හරි බුදුහාමුදුරන්ට ওই මහා ශ්‍රේෂ්ඨකමෙන් වඳිනකන් ධර්මයේ දකින්න නැතුව අපිට වෙන්නේ බුදුහාමුදුරන්ගේ ඈත් වෙන එක තමයි. බුදුහාමුදුරුවෝ මෙතෙන් වඩම්ම ගන්න නම් සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා පිරුණම් පාන වෙලාවේදී මං අයින් වුණාට මහණි 84000ක් ධර්මස්කන්ධය කියලා මම යන්නේ. ඕක මෙතෙන්ද ගනින්න. ඔය ධාතු චේති වන්දලා හරි හරියන්නේ. ඒක කරන්න බැරි කට්ටියට අර්ථ දෙමුණට කමන්නේ. ඒසම් භාවනා කරන කට්ටිය මතක තියාගන්න තමන් තුළ රහතන් වහන්සේ දකින්න තාක්ක. භාවනා හරියන්නේ. මේක හිතන මොකක්ද গুপ্ত රහසක් ඇති. කාගරි සුභාසින්සනයක් ඇති ආරක නැතුව ඒ පාරමිතා පිළ නැතුව ඇති ත්‍රි හේතුක ප්‍රත්‍යයන් නැති මේවා ඕනියම් මේවා කෙලෙස් මේ ඕනියම තියෙන දක්කල් කොහෙද මංගලයක් පාළ වෙන්නේ අපි දන්නුන අපි පස්මා බැලුම් බලලා ඇවිල්ලා තියෙන්නේ අපි මේ ජීවිතය ඉවර කරන වැඩි මම දැන් හැදෙන්නේ රහතන් වහන්සේලමක් විදිහට තමයි ඒ නිසා මොන තාලෙන් අපි කාට උසස් කරලා රහතන් වහන්සේගේ ඔටුන්න මල් මාලි දාන්න ගියත් ඒකේ වෙන තමන් පහත් වෙන එක විතරයි. භාවනා කරන කට්ටිය පහත් කරලා සලකන්න එපා. තමන් පහත් කරලා සලකන්න එපා. තමන් කරපු කැපකිරීම කරාම හිතන්න මේ දවස් 10ක් මෙතන ඉන්නවා කියලා කියන්නේ මේ වගේ රටක පුංචි දෙයක් නෙමෙයි. අපි මේ ලාභයට සත්කාරයට රවටන්න කරන දෙයක් නෙමෙයි. ඒ ඕක මාර්ගඵලයක් නැත්නම් මේක සීක පුද්ගලයෙක් කියලා හිතන කරන්නේ. ඉතින් මම හිතන්නේ මේ මේක මම මෙහෙම කිව්වයි කියලා කාටවත් ඒ විශ්වාසය ඇති වෙයි කියලා. නමුත් මට කියන්න තියෙන ඔච්චරයි. අපි යනවා ඊගා ප්‍රශ්නයට. There was a noble thought practice that particular person has seen the relationship between the Sammadittya and Samadhi. Exactly the same way they are Paticca Samuppanna, they are happening in the chain actions. Whenever samadhi happens, that particular mind only can have Samma If the mind is with Sammaditti, if the mind is not with Sammaditti, each and every Sankappa is a Mitya Sankappa. The Western production, Western research, everything based upon Mithyaditti. Therefore, their whole concept is Mithya Sankalpa. Nothing we can take patiently. clean. Everything dirty. Because their own They Their own political power. They are behind economy. So therefore we can understand nothing we can take. Therefore each and every sankalpa is wrong. Therefore each and every verbal action is wrong. Each and every physical action is wrong. Their livelihood is wrong. Their energy is completely misused, disturbing the globe. They never talk about mindfulness. They are talking about unmindfulness. And they are concentration in concentration. So they have a relationship. May, may not be we can understand clearly, comprehend very clearly. But the Buddha said they are chain actions one leads to the other. Whenever the karma samadhi, samadhi happens, it becomes a reboost, samadhi. They are gathering momentum, ultimately uh, develop completely universal energy. At the beginning you start with a very big cycle, ultimately it comes back to the center. And Swami, ගිය පාරත් එකක් තිබුණා අපි දවස් 10ක භාවනා කළේ උනාට පස්සේ මේ කවුද කිව්ව ස්වාමීන් කමටහනක් දීලා යනවාද කියලා මම යන්නේ ඉස්සල්ලා ඊට පස්සේ තේින්දුගේ මහත්තයා කිව්වා මේක Hindu කියමනක් කියනවායි කියලා හැන්දෑව ඉඳලා උදේ වෙනකන් රාමායනේ බලනවා ඒගොල්ල අහනවා මේ රාම සීතගේ කවුද කියලා. <laughs> ඒකේ තව තවත් දෙකක් තියෙනවා. දැන් අහනවා කොහොමද සුහන්ද සක්කාය දිට්ඨිය නැති කරන්න වෙනම ෆෝමියුලා එකක් තියෙනවා. මම දැන් මෙතන කියලා පටන් ගන්න කියපු සතිය තමයි ඔකට උත්තරේ. ඒක ඇහිලත් නෑ, ඒක වැදිලත් නෑ, ඒක කරලත් නෑ. ඉතින් දැන් මේ රාම කියන්නේ කවුද මේ මේ සීතගේ? මුළු රෑම රාමායනේ බලලා උදේ වෙනකොට අහනවා තට්ටු කරලා අහලා මේ ඉතින් මට ඊනාගේ මට තරහ ගන්නත් පුළුවන් මේකට. තරහ නම් වැඩන්නේ. තරහ වෙන මං කියනවා අර පළවෙනි ඉන්ස්ට්‍රක්ෂන්ස් ආන්ත. පළවෙනි ඉන්ස්ට්‍රක්ෂන් පැයක් උත්සාහ කළා දෙනවා. ඒක කියන්නමුත් ඒක නෙවෙයි. ඒ ඒකට කලින් මුලින් නමලා තියලා තියෙන වතුර කඳුලක්වත් ඇතුලට ගිහිල්ලා නැහැ. ඊට පස්සේ දවස් 8ක් දැන් ගත කරලා තියෙනවා. ඒතිෙදි තාම ෂුවර් එකක් නැහැ. මේ කරපු ටිකෙන් සක්කාය දිට්ඨිය නැති වෙනවා. එහෙම නැත්නම් මගේ මෙච්චරක් නැති වෙලා තියෙනවා එහෙනම් මේක ඒකායන නැති වෙන මාර්ගය කියන එක දන්නේ තාමත් අර මූලික දේ පිරිසුදු වෙලා නැහැ ඒක නිසා හරියට මේ ඔය දේශපාලනඥයෝ කරනවා ඒ කට්ටිය රටේ නායකත්වයේ ගත්තට සුභසිද්ධිය කියන එක හඳුනන්නේ නැහැ ජනයාගේ හෝ මගේ හෝ රටේ සුභසිද්ධිය දන්නේ නැහැ ඒගොල්ලෝ යන්නේ කද්දෝ පිටිපස්සේ ඉතින් ලොකෝ නායකත්වයක් කළා නම් මරලා ගියාට පස්සේ දන්නේ මොකටද මට මේ දේශපාලන බලය හම්බුනේ මොකද්ද මම කරවන්න ඕනේ කියන එක දන්නේ නැහැ. ඉතින් ඒක ඉතින් ඇත්තම මුළු රටේම කාලකට්ටම. ඒ නිසා බුදුජානකගේ 84 ධර්මස්කන්ධයේ තේරම තියෙන්නේ ඕකට තමයි. එක සූත්‍රයක් පුළුවන් නම් හොයලා දෙන්න ඕක නොකිය වෙන එක. බුදුරජාණන්සේ දේශනා කරපු එක වචනයක් එක මාත්‍රාවක් තියෙනවද බලන්න ඕක නැති එකක්. ඉතින් අර ඒක කියනකොට අර මේ ළඟදී ඉන්ටර්විව් එකක මිනිස්සෙක් කියනවා මේ මහා සාගරේ ඉන්න මාළුවෙක් ඇහුවොත් එක්ස්පර්ට් කෙනෙක්ගෙන් හයිඩ්‍රොලොජිස්ට් කෙනෙක්ගෙන් මේ වතුර කියන්නේ මොකක්ද කියලා. මොකද මුළු ජීවිතේ මාළුවාට වතුර කියන ආහාර වෙන්නේ ගෝචර වෙන්නේ වතුර කියන්නේ මෙයා ගොඩ දානවා. ගොඩ දාපුවම මැරෙනවා. මාළුව ගොඩ දානවා. ඉතින් වතුර කියන එක මාළුවා දන්නේ නැහැ. උදේ හවසේ උපදින්නේ මැරෙන්නේ ඔක්කොම කරන්නේ වතුරේ. වතුරේ වතුරේ ඉන්න බව දන්නේ නැහැ බුදුරජාණන්ගේ සම්පූර්ණ දේශනේ කියලා උකට උත්තරයට ගන්න එතකොට හරියට අපි යනවා ඊගා ප්‍රශ්න. Minimal marketing. Since, uh, since today is the last day for question and answers the discussion, I would like to say my deep gratitude to you for sharing this uh, priceless Dhamma with us. I also wish Basically two questions. The last one is the, the bearing of your academic knowledge. Uh, it is not the amount of the academic knowledge, it is the, the way you are using it. If you know how to use in a pragmatic way, practical way and utility way, more the academic knowledge, more the benefits. But if you are misusing it, if you do not know how to apply, when to apply, then more and more academic knowledge increases, it becomes a problem itself. So therefore, it is a, uh, anything, it is like a tools of a carpenter. If you do not know how to handle it, damage himself. So therefore, uh, this is a kind of a thing, it's a matter of utility value. So as far as the retreat and my coming and everything concerned, I everyone cordially invite to Sri Lanka. Anyone can come. And there we are, uh, invite you and you will get still more uh, forest atmosphere, monastic atmosphere. So therefore we also will, will meet as far as we develop loving kindness to each other. And uh, but meeting here is not the only way, lot of other ways available. And meeting only Dhammajiva is not the only way. We have a lot of teachers. So once you come up to your own maturity, uh, you find even the, when the leaves are moving on the wind, Dhamma is there. When the water is flowing according to the lower places, Dhamma is there. When the fire catch flames you see, Dhamma is there. Everywhere Dhamma. At the beginning only you need to have a, uh, a spoon feeding. But later you will assimilate your own methods. You can carry on. අශෝකම සූත්‍රයේ කියවෙනකොට එක තැනකදී පාළු තනි මේ සකමුසු තැනකට එනවා. එතකොට අරමුණක් නැහැ. එතකොට යෝගාවචරය සැකේ හිතුවොත් මේ ඉස්සරහට දැනෙන පස්සට දැනෙන තමතිද මේක විපස්සනාද කියලා අන්න ඒ වෙලාවට ඒ தත්ත්වේ බාධා නොකර කර තියාගන්න බුද්ධානුස්සති භාවනා කරන්න කියලා බුදුහාමුදුරු කියලා තියෙනවා. හිත එකතෙන් කරගන්න නැත්නම් සද්ධා පාලන නැත්නම් මෛත්‍රී භාවනාව පහල කරගන්නවා තමයි ඒකට ආරස්සාවක් දැනෙනවා. දැන් ඉන්නේ පාළු ගේක. පාළු ගමක. එනිසා හිත හරි චකිතෙන් ගත කරන්නේ ඒ භාවනාවේ අවස්ථාවට නෑ. භාවනා අනිවාර්යයෙන්ම මේ වගේ ගිහින පුවක් ඉස්ත ගලේ ගහුවේ ගතන වෙලාවක් එනවා. ඒ වෙලාවේ සැක හිටුනාම සැක අරගන්න, වෙරිෆයි කරගන්න අපවාන පාණ්ඩ යන්න පුළුවන්. ඒක බුද්ධ අනුසතිය කරලා බලන්න පුළුවන්. මෛත්‍රී භාවනා කරලා දැනගන්න ඕනේ මේක ඉක්මවන්න තියෙන එකක් කියලා. මේ වගේ මේ වගේ මේ වගේ එකට නෙවෙයි ඒක පණිදාය භාවනා කියලා කියන්නේ. භාවනාවම යොමු කරනවා ධර්ම උද්දච්ච තැනකට. භාවනාවේ දියුණුවක් පිණිස අපි නැත්තම් කියනවා නම් පොලිසි ඉන්න කෙනෙක් ස්පෙෂල් ටාස්ක් ෆෝස් එකට ක්වොලිෆිකේෂන් ආවට පස්සේ එයා කැමති නම් ස්පෙෂල් ටාස්ක් ෆෝස් ට්‍රේනින් එකේදී හතුර දෙන වද ටික සේරම දෙනවා. ඒක තමයි ට්‍රේනින් කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි. උඩ හොඳටම ගහන පොල්ලක් කරගෙන. මඩ ගොඩවල් වල ඇවිද්දෝ. කටුකොහල් වල ඇවිද්දලා කියනවා උඹට ස්පෙෂල් ටාස්ක් ෆෝස් කේදී වෙන්නේ මේ ටික තමයි. ලැහත් වෙලා බලයක් කියලා. ඉතින් ඒකට පේන අර හොඳ පොලිස් කාර්යයට කුටි ගන්න වෙන කතාවක් නෑ කියන්නේ දැන් මෙතන. හොඳ පොලිස් කාර්යයේ ස්පෙෂල් ටාස්ක් ෆෝස් එකට අහුවෙන්නේ උන්ට දෙන ට්‍රේනින් එකේ දෙන්නේ හතුර දෙන වද ටික තමයි. හැබැයි ස්පෙෂල් ටාස්ක් ෆෝස් කියලා ඊට ආවට පස්සේ උජාතික සම්පතක් පාඩපත් වෙනවා. ඒ නිසා හිතන්න ඕනේ හැම පොලිස් කාර්යයකම ස්පෙෂල් ටාස්ක් ෆෝස් එකකට යන්න බෑ. යන්නේ ඒකට තෝරන්න ඕනේ තමනුත් කැමති වෙන්න ගියාට පස්සේ හම්බ වෙන්නේ මොකද්ද? ෆැක්ටරිල් තමයි. ඒක තමයි ට්‍රේනින් එක කියන්නේ. වගේ මේකෙන් තමයි අන්නේ ඒ වෙලාවට තමන් බුදුගුණ ටිකක් හිපත් කරලා මෛත්‍රී හිපත් කරලා මේ ඨටන පාව දෙන්නේ නැතුව ඒ වෙලාවට ගුණාවක් ගන්න ඕනේ. ඒකට කියනවා පණිදාය භාවනා කියලා. මේක එහෙම එකක් නෙමෙයි. නමුත් මේ වගේ දෙයකදී මයිකෙන් ආපහු හිත එකතු කර ගන්න බලන හොඳයි. අපි කරන පව දෙන්න නරකයි. මෙතන ගෙනාවු ගමන තරම් නොවන වැඩ කරන්න නරකයි. අපි හිතන්නේ මේක දුෂ්කරකමක් හැබැයි නමුත් දිවං කරපාර වැඩි. ඒක අපි කොහොමද මේ කාගෙන මේක හරහා යන්න ඕනේ. ඒකට විවිධ උපක්‍රම යොදාගන්න. ඊට සම්මන් කළ බලන්න අර චතුරාර්යක භාවනාව කරලා බලන්න නැත්නම් නිකම්ම ඇත්ත කරලා බලන්න. අයින්නකොට හොඳට මොනවාකට කරගන්න බලනොත් ඇත්ත කරගමන් තමයි පේනවා අර හිලු මනෝලෝකයක් මේ දකින කයත්. ඒකට කඩලා. ඉතින් ඒව ඒ වෙලාවේ හැටියට අවස්ථානුකූලව තමයි කලපුරුද්දෙන්, දකපුරුද්දෙන්, අහපුරුද්දෙන් පරිශන කර කර බලන්න. අපි යනවා ඊගා ප්‍රශ්නට. එතකොට same way we The same way Buddha stood, whether we all, we call it law of nature or cause and effect or dependent origination, treat equally, whether one believes it or not. Despite this beautiful universal way of life, we as human, humans are mentally still slaves to man-made law. That is segregation, religion or caste, system or culture. Would it be wrong view to promote Buddha's teaching in general to people who are not receptive to organized religion. Thank you, mm, It's, it's just, uh, just analysis. Uh, nothing need any comments. Uh, when and where regulations are there, it is marapapsika. It is satanic. So be here and now, no regulations, no two people. This is the way of liberation. So more and more you will be socialized, more and more you will be the constitutions, laws, regulations, you are more and more be caught up. So therefore, uh, organizations, even the Buddha created the organization called Sangha, that is people, those who are practicing, get together harmoniously, and that is 2,600 years old community. That's the only community in the world still existing. All the rest have the political game; They have the political agenda. So there are a lot of regulations, lot of constitutions. So therefore, if you still you have to abide by them because they are the powerful people, they have the political power, so though you can't do away with but no one can touch, touch you whenever you are here and now. Completely independent. You will never get caught up into social penal code. So therefore it is sovereignty, it's integrity, always with you. But more and more you become family bonded, society bonded, citizen bonded, you are asking for trouble. But being a complete citizen, being a family member, still you can be here and now. That is why it is called frictionless path. The Buddha's way, he never denied the social regulations, penal codes, nothing. But be there. But mind you, it is leading, it is rather misleading than leading. Only leading way is here, now I am. No one can put a hook. But you feel lonely. You feel cornered. You feel outcast. So therefore you feel like putting a hand over another one's shoulder. But mind you, when you are swimming, you can't put a shoulder into the other person. Then you get swim, you can bump down. When you are going on a tightrope walking, you can't go together. So therefore, let the constitution be there but you must understand how to run, as if that you chew the bite, you taste the bite, never get the trap, uh, get hooked up. Because the, always the bite, the snare, the ඇමට මොකක්ද කියන්නේ? Bait. Bait is a kind of a very attractive thing. You can't earn it. You have to eat the bait. But don't let the trap to snap. You can't teach that to other one. You can just say this is the game in the world. Be in the society, be a citizen, be a family member, but mind your own business. Mind your business is appear like not much compassionate. It appear like very selfish. But that is the only way available. So therefore this is whole ambiguity of the civilization very nicely Sigmund Freud wrote towards his end of his career. It is the civilization is the main source of suffering for the human. I am not asking to you not to be civilized. I am not asking you to be barbaric. But today money problem, marriage problems, frustration, uh, all the bad habits basically due to civilization. But still, Buddha mentioned, go back to the forest. Do live unto yourself. Don't fight with the civil law. You have your own rights. Go and disappear into the forest. So therefore, if you, anyone wish, path is open. And if you wish to be with a group, well and good expect the consequences. No second person is involved. We are going to go to the next question. Uh, නැහැ කියලා හිතනවා නෑ. මේ කරන්න දෙයක් නෑ. කවදාකවත් දන්නේ නැති දේ දැනගත් එකත් ලොකු දෙයක් නේ. මේ එකක් තියෙනවා කියලා. දැන් ඊට පස්සේ ටික ටිකක් ඉතිරි පැතිරි වඩා ගන්න එකයි. ඒ නිසා පුළුවන් තරම් දැන් මෙතක අපි කැන්වස් චිත්‍ර බැලුවොත් කැන්වස් එක දැක්කේ නෑනේ. දැන් දන්නවනේ හැම චිත්‍රයක්ම ඇතුළේ තියෙන කැන්වස් එක කියලා. දැන් බලන්න ඕනේ චිත්‍ර වගේම කැන්වස් එක. හැබැයි රස වින්දනයක් නෑ කැන්වස් එක. නිකන් ගෝණියක් හරි නිකන් කැන්වස් එකක්. චිත්‍ර බලන්න පුරුදු වෙච්ච මනසට කැන්වස් එකත් එක්ක චිත්‍ර බලනවා කියනක ලොකු දෙයක්. ඊට පස්සේ කවදාද මේ මනසට චිත්‍ර අඳු නැති කැන්වස් එක හුඟක් හොඳයි කියලා උට ගහලා එලවනවා චිත්‍ර ප්‍රදර්ශන ශාලාවේ. මුට පිස්සු කියලා. මේ චිත්‍ර කියන්නේ ගොම, චිත්‍ර කියන්නේ කක්කා, චිත්‍ර කියන්නේ වමනය, චිත්‍ර කියන්නේ දුක. අපි මේ චිත්‍රය හරහා කැන්වස් එක බලන්න පටන් අරගත්තොත් ඕන තැනක තියෙනවා. ඒක නිසා ඉස්ලාම් මතක තියාගන්න අපි දන්නේ නැති මේ පතුල බලන් ඉගෙනගත්ත එකමත් ලොකු ජයග්‍රහණයක් තාම මුළු ප්‍රශ්නෙම තියෙන එකට සැක කිරියාව. ඒකට සමාදන් නොවීම. ඒකට ප්‍රසාදේ නොකිරීම. ප්‍රසාද වෙච්ච ගමන් ඵල ඥානය හම්බෙනවා. මේ මාර්ග ඥානයට ප්‍රසාදේ පහළ වෙච්ච ගමන් මේකමයි මාර්ගය කියලා නිසක බවමයි සෝවාන් මාර්ග ඥානි ඵල ඥානය කියන්නේ. අවික්කප්පසාදේමයි සෝවාන් ඵල ඥානය කියන්නේ. මේක සැක කරන තාකල් මේක අතරමැදි තත්ත්වයක් කියලා හිතන තාක් කල් ඒක අගේ කිරීමක් වෙන්නේ නැහැ. සමාදම් වීමක් වෙන්නේ නැහැ. ප්‍රසාදයක් පහළ වෙන්නේ නැහැ. ඉතින් ටැග් දුන්නට බාරගත්තේ නැත්තම් දුව දෙන්නම් කිව්වේ හින්දා අපි දුව දුන්නා. දැවැද්දත් ඉල්ලුවන්න ඒකත් දුන්නා. දුවයි දැවැදි තේරම දුන්නා බෑනා ඒවා ආපහු දුන්නා. ඉතින් අපි මක් කරන්න වරෙන් දුවේ ගෙදර යන්න කියලා ඉන්න පුළුවන්. මේක හරි හැමදාම පවතින தත්ත්වයක් දෙවන්නේක් සම්බන්ධ නැහැ මේක තමයි නිවන කියලා හිතපු දවසේ නිවන තමයි නෑ මේක తాවකාලිකයි අයියෝ හැමතැනම ගන්න බෑනේ ඒක නෙමෙයි මේක කොහොමද දැකගත්තනේ මරෙන්නේ ඉස්සලා කියන එක අගය කරපු ගමන් බුදුහාමර පාවිච්චි කරන ප්‍රසිද්ධති කියන වචනේ ඒ මත සතුටෙන් ජීවත් වෙනවා එතකොට ඒක අපකරයි දැන් අපි ඒක අපකරා යමින් කරගෙන තියෙන්නේ ඒක එන්න පටන් ගත්තොත් හැමතැනම තියෙනවා. ඒක නිසා නෑ කියන්න යන්න එපා. හැමතැනම තියෙන්න ඕන නෑ. ඒක තියෙනවා කියලා දැනගන්න එක විතර අපිට ඕන සාපේක්ෂව මේ පැත්ත එකක් මේ පැත්ත පිසුදුකම තියෙනවා. දෙකම ඕනේ. නිස්සද්ද භාවයේ කවදාකවත් වටිනාකමක් නෑ රද්ද දෙවුවෝ නැත්තම්. ඒක කම්බීරි කරන සුළුයි. සද්දේ කිසිම වටිනාකමක් නෑ නිස්සද්දතාවේ නැත්තම්. දෙන්නට දෙන්න සංසන්දයෙන් තමයි අගේ ආඩම්බරේ එන්නේ. ඒ වගේ මේ පිරිසුදුකමත් ඕනේ. අර අවුලත් ඕනේ. මේ පිරිසුදුකමේ තියෙන වටිනාකම මෙතෙක් කල් ගියේ නෑ. දැන් යනවා. ඒක නිසා නොදැක්ක දෙයක් දැකීමේ වටිනාකම තියෙනවා. මේ දෙකම පිළිගන්න නම් පිරිසුදුකම සමාදම් වෙන්න ඕනේ. මේක මම උපයාගත්ත දෙයක් ප්‍රතිපදාවෙන් උපයාගත්ත දෙයක් කෙලෙස් නැති තැන මේක අගේ කරන්නේ නැතුව මේකේ අඩුපාඩුකම් හොයන්න ගියොත් ඒකේ සමාදානයක් වෙන්නේ නැහැ. ඒක නිසා ඒකට කර්ම ගෙවෙනකම් පුහුණුව ලැබෙනකන් අවශ්‍ය ප්‍රතිපදා සම්පූර්ණ වෙනකන් ඕක පිළිබඳව දෙතෑවර ගතිය තියෙනවා. දෙලොක් අතර. ඒක නැති කරන්න කල යුත්තක් නෑ කාලයෙන්මයි කෙරෙන්නේ. සැක කර කර කර කර හරි කරන කාලයෙන් ඕක සුද්ධ වෙන නිසා බය වෙන්න එපා. කොහේ හිටියත් ගෙදර බලා යන අපව ගමනේ කියලා සෙන් කියමනක් තියෙනවා. ඕක දැක්කට පස්සේ නිවන් නොදක ඉන්නේ නැහැ. දකින්නවාමයි. අපි යනවා ඊගා ප්‍රශ්නේ. Dear Matthew, I'm a teenager. I have achieved mindfulness successfully and walking slash sitting meditation successfully. Next month I will be going back to school. How can I apply my they have they have studied uh, under the mindfulness based stress reduction program early researchers they have found that when the children are in the school specifically if the class teacher is not there they are fighting each other the strong people are bullying the weaker people weaker children and it is ever going on so when the teacher is coming one part is crying one part is laughing and a lot of problems. So in order to take this as a result, uh, experimental uh, raw material, they have given the instructions for the children, if someone is bullying you, or if someone is going to give a problem to you, whenever you disturb, you are defeated. You must try to find the possibility to not to get disturbed. Then you are winning. After two years of repetitive instructions, even the children at the grade 4 understood this lesson. That means when you, even when you go home, when you go to the supermarket, when you go to the classroom, when you go to any place, you see the points where it come and irritate you, where you disturb you, where your attention is demanded. When and where if you are reacting, you are the loser. Not the person coming and prompting, not the person coming and inflicting, but your mind, so therefore immediately when such a thing happens, friction, uh, bullying, irritation, kind of thing, if you can see it, now my mind is reacting. And that is the point you have to restrain yourself. And when you keep on practicing, you find the classroom is much, much better. You get enough raw material for you to develop patience, your mindfulness. So very mindfulness you earn in the sitting meditation, you can apply in the, the classroom. Uh, sitting meditation mindfulness we call the depth. In the classroom we got the width, different, different ways of application. And ultimately you will learn art. To, to learn the art you must have enormous amount of disturbances, otherwise how can you practice this experiment? In the classroom you are endowed with so much of disturbances. That is the best of classroom. That is what you get back in the classroom. So each and every time when it happens, see your reaction, see your assumption, and then and there, if you can understand it, even though you succumb to the situation, if you understand, you may find more than the meditation hall, classroom is going to give much juicy, much happy experience, and that is where you get the pragati parikshana, hurdle in your life. But it's a field experiment, it's a waiting, you don't hesitate you just go and face, and more and more you get reacted, you are more and more defeated. You have your powers, you have endowed with not, to, not reaction, non-reaction. So see the reaction and non-reaction. If the reaction reduces, non-reaction increases, this is a very good sign of a progress. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා සෑහෙන කාලයකට සසරින් මිදෙන කැමැත්තෙන් මාර්ගයේ වඩමි. එහෙත් මේ බය හා මිදෙන එහෙත් පරයන්ක භාවනා වලදී නාම රූප සියුම් කාරණාවටයි අවධානය යොමු කරන්නේ. අපිට සසර බය ඇති වෙලා තියෙන්නේ සමාජයේ පිරියද නිසා, ගුණධර්ම නැති වෙන නිසා කියන එක ගත්තොත් සාධාරණ සමාජයක් සිටියොත් අපි සංසාරේට කැමැති කියන අදහසක් නොකිය කියවෙනවා. සමාජයේ සාධාරණ ධර්ම රජ කෙනෙක් ඉන්නවනම් අපි සංසාරයට කැමැති කියලා. ඒක නිසා සසර බය ඇති කරන්නේ බාහිර හේතුවක් නිසා නම් ඒක අංග සම්පූර්ණ සසර බයක් නෙවෙයි. සසර බය ඇති කරන්න ඕනේ ජාති ජරා ව්‍යාධි මරණ කියන හතරට. බුදුරජාණන්සේ සඳහන් කර තියෙන මේ භවයේ දිව්‍ය බ්‍රහ්ම මොන ආත්මකීයක් මේ සංසාර රෝග හතරෙන් ගැලවෙන්න බෑ. ජාති දුකෙන් ගැලවෙන්න බෑ. ඒක අපිට තේරෙන්නේ නැහැ මොකද අපි දැනට ජාති විදලා ඉවර නිසා. ජරා ව්‍යාධි මරණ. ඒ සමාජයේ සාධාරණව සාධාරණව සමාජයේ ධාර්මිකුණත් අධාර්මිකුණත් මේ හතරට බලපෑමක් නැහැ. ඒ නිසා හේතුවත් ඇතුළෙම දකින්න ඕනේ. ප්‍රතිපදාවත් ඇතුළෙම දකින්න ඕනේ. ඵලයක් ඇතුළෙම දකින්න ඕනේ. ඒක අංග සම්පූර්ණයි. මේ කියන්නේ ද්වේෂයක්. මේක පටිඝානුසයක් ඇවිල්ලා තියෙන මේ සමාජය තමයි මට දුක දෙන්නේ කියන්නේ. එයාලට කැකිලි රජුරුවන්ගේ ඒ ඒ ආදි ස්වභාවයට කෙනෙක් මේ. මේ ඔක්කොම මට වෙලා තියෙන්නේ මේ අල්ලපු ගෙදර අල්ලපු ගෙදර නිසා. අපිට අල්ලපු ගේ කියන කතාවක් තියෙනවා. වීරකු මහත්තයා මේ බාහන් කියන භාවනා කරනවල අල්ලපු ගෙදර ආයාගේ අත්තම භාවනා කරනවලු. සියලු සත්‍යෝ නිදකතා අල්ලපු ගෙදර පරට්ටිය. සියලු සත්‍යෝ නිදකතා අල්ලපු ගෙදර පරට්ටිය අරගෙන. ඇයියෙන් කියනවලු. ඉතින් මේ මහත්තයා කියලා කිව්වල මොකක්ද අත්තම මේ කියන්නේ? ඒක පුතේ ඇඟෙන් පේනවා ඒගොල්ලෝ වළක්වන්න බෑ ඒක. සියලු සත්‍යෝ සුපත් වේවා අන්න මොකද පරක්කිනේ වෙනවද නැ කිව්වේ මෙතන කියන්න බෑ මට එනිසා අපේ සියලු සැප පවතින්නේ අල්ලපු ගෙදර මත අල්ලපු ගෙදර 32 inches LCD මල තියෙන අලුත් TV එකක් තියෙනවනේ අපේ එක 28 එකක් නම් ඒක දුක්ඛ සත්‍යය අපේ එකේ තියෙන 32කට වැඩි එකන අල්ලපු ගෙදරට දුක් කරගත්තේ. මෙච්චරයි. මේක ද්වේෂය. මේක මේ ඇත්තටම මේ මේ පොලිටික්කෝ අප ඔළුවට දාපු දෙයක් මේක. ඒක නේ බුදුහාමර පෙන්නේ මේ සංසාර බය සංසාර රෝග හතර නිසා ඇති වෙනවනේ. ඒකයි දෙදෙක් මහල්ලෙක් මලකඳ පැවිද්දෙක් දකින්නට සිද්ධාර්ථ කුමාරයාටයි අපි ලෙඩු කී දෙනෙක් දැකලාද? තාම කී කිය ඇතරියා. මලකඳන් කීයක් දැකලාද? පැවිද්දු කීයක්ද හතර පෙර නිමිතු හතර සැරයකට වෙලිලා කියලා ඉතින් තාම ගෙදර තමයි යන්නේ. ඉතින් කවුද මේකට වගේ කියන්නේ? ඇයි මේ සමාජය ගැන රණ්ඩු වෙන්නේ? ඇයි අර කැලියට යන්නේ නැත්තේ? සමාජය කියන්නේ අපිට යන්න එපයි කියලා. සමාජියවත් අපිට මොකෝ? මේක ඉන්දිල්ලෙන් අපිට දඩයක් නම් මේක වදයක් නම් මේක වුණියමක් නම් මේක දඩගයක් නම් මේක ඉරගයක් නම් ඔන්න මගුලකට ඉඳලා ඉන්නේ. කැලියට ගියාම ඉවරයි. නෑ අපිට ඒක නැතුවත් බෑ. කැතුවත් බෑ. එතන මේ අර්ථකථනයේ මම කියනවා ද්වේෂ පදනම කියනවා. මම පටිඝානුසයෙන් වැඩ කරලා තියෙන්නේ. පටිඝානුසය කියන්නේ ඥානෙ. ඥානෙ කියන්නේ පටිඝානුසය. ඒ අපිට ඥානෙ ඇතුවත් බෑ නැතුවත් බෑ. හොඳට තේරුම් ගන්න ඥාන කියලා හැම තැනම පටිඝානුසය තියෙනවා. යේසුස් වහන්සේ ස්වර්ගේ බබලා ආගම් සායවල ගියා මේක සම්පූර්ණ ස්වර්ගයේ තියෙන. මේක සම්පූර්ණ පරාදීසිත හැබැයි ගහේ ගෙඩියක් තියෙනවා. ඥානෙ කෑවොත් කන්දේපා. සර්පයා විල්ල කියනවා ඒක කාම ඥානයේ සඳහා කියලා. කෑණි කාලා. මිනිහක් කව. ඒ පටන් ගත්තේ කෑණි. යේසුස් වහන්සේ දැනගන්නකොට මේ දෙන්න එකිනෙකාට රාගය උපදවාගෙන කාම සේවනය කරලා පරාදීසයට ගැලපෙන්නේ නැති දෙයක් කරලා තහනම් කරලා වරදී. ඒ ඥානය තමයි PhD කියන්නේ. එතන ප්‍රොෆෙසර්ෂිප් කියන්නේ ඩබල් ડોක්ටර්ස්ලා කියලා කියන්නේ. පළවෙනි පන්ති දෙවෙනි පන්ති සාහන ගිටි කාපු කට්ටිය තමයි. මහා සෑයන කාලේ. ඒ කාපු කයට දෙයියන්ගේ හල්කාව වගේ තමයි ගොඩ එහෙම නැහැ. ඔක බිම තියනකන් ගොඩ එහෙම නැහැ. පොඩි කියන්නත් බෑනේ මේක බිම තිබ්බ ගමන් හරි අප්සෙට් ට්‍රිගර් කරගත්ත එක විරුද්ධයි. නිසා මේ ප්‍රශ්නේ ඇති කරලා තියෙන්නේ අපේ ඔයියේ තියෙන්නේ ද්වේෂ පදනමේ කිය එක නරක නෑ. අර මං කිව්වගේ දැනුම නරක නෑ. භාවනාවට ප්‍රයෝජන හරකලා පාවිච්චි කරනවා. අපිට මලපනිනවද අනේ නෑ කොතනද ප්‍රයෝජනේ කොතනද නැත්තේ කියලා. එතකොට දැනුම තමන්ටම මොඩ වඩුව අවුලත් එක්ක පොරබදනා වගේ කරදර කරනවා. ඒ නිසා සර්වඥාන්තිගේ සසර බය බාහිර කරුණුත් මත තමයි. නමුත් මේ දහති දරා ව්‍යාධි මරණ කියන හතර මතයි තියෙන්නේ. ස්වාමීන් වහන්සේ පිරිසුදු නෑ මේ කියන්න හදන එක මේ සමත ධ්‍යාන එකයි මේ කියන්න හදන්නේ ඒක නිසා පිරිසුදු නෑ කොයි වෙලාවක හරි කමන්නේ හිතේ හෝ කයේ හෝ කම්පන චංචල තියෙනවා නම් කෙලෙස් හිතේ හෝ කයේ හෝ කෙලෙස් නැති කම්පන චංචල අඩු වෙනවා නම් කෙලෙස් නෑ එසා හිතවිලි හෝ සද්ද හෝ වේදනාව හෝ කම්පන චංචලනෝ හිත කම්පන චංචල වෙන තාකල් කෙලෙසික ධානයක හිතුවක් ධානය නැගිටලා ගත්තත් උපචාරයේ හිටියත් කිසිම ධානයක විපස්සනා කරුවා මුදවට විතර සහිතව කියවන්න ආනන්ද සප්පයි සූත්‍රයේ ඒ ලස්සනට පෙන්ලා දීලා තියෙනවා මේ දඟලන්නේ ගාය කියන්නේ කෙලෙස්. කණිගාය කියන්නේ එක තැනක ඉන්න බැරි ගැතියි. කුලප්පුව දඟර නැටුම්, වට්ටක නැටුම්, උඩරට නැටුම් පාතරන්න නැතු ඒ ඔක්කොම කෙලෙස් රූපෙට තියෙනවා. කෙලෙස් නැති වෙන නැති වෙන අඩු වෙලා යනවා. ඒ නිසා ඒ සමථ විදර්ශනා වශයෙන් බෙදන්න බැරි කමක් නැහැ. නමුත් බෙදන්න ගියාම ප්‍රශ්න අවුල් වෙනවා. ආනන්ද සප්පයි සුත්තේ මොනවක්වත් නැහැ කියනවා. දඟලනවා නම් කෙලෙස්. දඟල නැත්තන්ට යනවා නම් ඉමීට ඉමීට tempat කියනවා කෙලෙස් නැහැ. ඒ නිසා මොන විදිහකින් හෝ හිතකය දැඟලීමක් ප්‍රතික්‍රියාවක් තියෙනවා නම් ඒක අඩු වෙන පැත්තක් තියෙනවා නම් නිවන කියලා හිතාගන්න. වැඩි වෙන පැත්ත තියෙනවා නම් ඒ කෙලෙස් එහෙම නැත්නම් පාලනයෙන් තොර තත්ත්වයක් කියලා හිතාගන්න. එතකොට ප්‍රශ්නේ උත්තර තේරුම්ගන්න ලේසියි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මට ලැබුණු උපදේශය සිත අනාගතයට දුවන්නට හැර ඒකස බලා ඉන්න දෙස. එහෙත් ස්වාමීන් වහන්සේ මෙය කිසිදා කරන නැත. ඒකස බැලු විගස හිත මෙතනට පැමිණි. එවිට මට මෙවැනි වන අශ්‍රේතු ඒ දෙහිම නරවන්නේ කෙසේද? නෑ මම කියුවේ නෑ අස්සට නරඹන්නේ කියලා. මම හිතට දුව යනවා නම් ඉස්සරහට ඒක ආරමුණු කරන්නේ. එතකොට ආපහු එනවා නම් මොකද්ද ප්‍රශ්නේ? දැන් ආපහු එන එක ප්‍රශ්නයක් කරලා. දැන් හිත වර්තමානට එන එක ප්‍රශ්නයක් කරගන්න. මම දන්නේ මේ මම කියන කාරණාව ඒ කියන කෙනාට තේරෙනවද කියලා. හිත ඊට යන දිලා ගිය ගමන් හිත ආපහු එනවා. ඒක නෙවෙයි කෙරෙන්න ඕනේ. දැන් අහනවා දුව දුව ඒක දිහා බලන්නකො. ඒ කියන්නේ මේ උපකරණේ පාවිච්චි කරේ මොකටද කියලා දන්නේ නැහැ. මේ උපකරණේ 100ක් වැඩ කරලා තියෙනවා. මම හිතුවට වැඩිය වැඩ කරලා තියෙනවා. මම හිත වර්තමානයේ ආවට පස්සේ දැන් ආනාපානට දාන්න ඕනේ. දැන් මෙතන තැප්පත් වෙන්න ඕනේ කියන උපකරණ නැතුව අනේ මේ ශාන්තිකව අනාගතය බලන්න කියලා දැන් නැහැ. මේ සෙන් මහස්ත්‍රි කෙනෙක් හිටවලු මහා කන්දක් උඩ. එතන පල්ලෙය හිටවලු මහා මදාවියෙක්. උට ඕන දෙයක් කරන්න බලන මරනවා මරනවා. ඉතින් මිනිස්සු යනලු මාස්ටර් වන්දනා කරන්න මූට අල්ලන්නේ කියලා මේක. ඊට පස්සේ ගිහිල්ලා ඉවරලා මාස්ටර්ගෙන් මාස්ටර් කැමතිත් නෑ හම්බෙන්නේ නැහැ හම්බෙලා කිව්වලු මට ඕන වෙලාවක මට ඕන දේ හිතන දේ කරන්න පුළුවන්. බොහොම හොඳයි. බොහොම හොඳයි. ගිහිල්ලා රිලව්දියා බලන්න තියෙනකෝ කිව්වලු. ඊයක්ෂයා හිතුවේ මොකද්ද මේ මාස්ටර් කියපු වැඩේ කියලා. ගෙදර ගිහලා පුතියන්න ගියාම මාස්ටර් මතක් වුණා. මාස්ටර් මතක් වුණාට පස්සේ බොල් මේ අක්ෂර කවරිලා බලන්න එපා කියලා. ගමෙත් රිලෙවෙක් නෑ. කියනකොට හීනේ රිලෙවෙක් ඔලුව දැම්මා. තව එකෙක් දැම්මා. ටික වෙලාවක් ගියාට පස්සේ මෙයාට රිලව් මොළු පේන්නේ. අරයා කිව්වලු රිලව් දිහා බලන්න එපා කියලා බලන්න එපයි කියලා බලනකොට රිලව් පේනවා. මුළු රෑම නිඳ නැගිටිනවා. තවත් තුනක් try කරනකොට මේ මහත්තයා ඌ මේ මාස්ටර් ඌණියමක් කරලා ඉන්නේ. පස්සේ වැඳගෙන ගිහිල්ලා කිව්වලු අනේ ඔබතුමා මට කිව්වා හිලව බලන්න එපයි කියලා මල කිරියයි නිින්ද යන්නෙත් නැහැ කන්නත් නැහැ බොන්නත්. ආ දැන් රිලව බලන්නකෝ කිව්වා. දැන් ගෙදර ගිහින් ඉඳ කර බැලුවලු දැන් අර රිලව් වදේට පොරගනවා. දැන් බලන්න යනකොට එක එකක් එන්නේ. දැන් අලි කවුල දැන් මතක නැහැ මාස්ටර් ඔළුව වයර් මාරු කරලා කියලා. ඊට පස්සේ ගිහිල්ලා කිව්වලු මේ ඊට පස්සේ දවස් දෙක තුනක් ගියාලු පොර කනවලු දැන් රිලෙවෙක් බලන්න. බලනකොට එන්නේ තියෙන. ඊට පස්සේ ගිහිල්ලා කිව්වලු අනේ මාව බේරගන්න මම ලොකු අශිකට අහුවෙලා තියෙන ඔබතුමා කිය. ඊට පස්සේ දැන් කිව්වලු ඔබතුමා කිව්වනේ ඕන දෙයක් කරන්න බලන්න කියලා ඉතින් කරන්නේ කිව්වලු. අපි ඉල්ලුව දේ දෙන එක තමයි <clears throat> කරන්ති ලොකුම දඩුව. බුදුහාමුදුරුවෝ කියන ගිනේ කදට යන දානේන සච්චේන අනික වාදිනම් කියලා. කෑදරට දීපන්. බුරුකාට සත්‍ය කියපන්. ඔක්කොම ඉවරයි. අනාගතයට යන දන කෑදරකමට කී වාඩි වෙලා කියන්නේ ඔබ කෑදරකමට අනාගතයට ඵලයක් කියලා යන්නේ නැහැ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒකට වර්තමානයේ එන එක ප්‍රශ්නයක් කරනවා. මම දැන්නේ මම මේ කොච්චර කතා කරලා සංනිවේදනය වෙනවද කියලා. ඒ වර්තමානට ගන්න නම් අනාගතය යන්නේ කාගේ කරන්නේ? ඒකෝට හිත වර්තමානට එනවා. ඒ වර්තමානට ආවට පස්සේ ආනපනට යන්න. මම දැන් මෙතන කියලා ගන්න විතරනේ. ඒසාව මේ උපකරණ පාවිච්චි කරන්නේ ප්‍රයෝජනෙ හරකලා නෙවෙයි. අපි දන්නේ මේ උපකරණ පාවිච්චි කරන්නේ මොකටද කියලා. ඒ උපකරණ පාවිච්චි කරලා ප්‍රතිඵලාවට පස්සේ උපකරණයට බයි. මලකෙලියයි දැන් අනාගතේ බලන්නේ කියලා දැන් අනාගතේ බලන්න අනාගතේ නැහැ. රිලව් බලන්න කියනවා. රිලව් නෑ රිලව් බලපන් කියනවා රිලව් ඉන්නවා. ඔන්න අපේ හිතේ වග අපි හිතන්නේ අපි කෙලිකාරෝ කියලා. කෙලි පේනවා ඒකත් එක්ක වැඩ කරන්න ගිය දවසේ. ඒ නිසා මම හිතුවද රියව් උපකරණ සාර්ථකයි. අනාගතේ බලන්නේ නැත්තම් වර්තමානයේ අගය කරගෙන හිත නටන නැටිලට අපි හිතට උත්තර දීලා තිනවා අපිට අරගෙන වැඩ කරන එකයි කියන එකයි කර්මාවේ මතක් කරලා තියෙන්නේ. මෙතන ඔක ඊයේ අපි සාකච්ඡා කරා කියලා. අපි සාකච්ඡා කරා වෙන්ට මල්ලිකාට වයර් මාරලා තියෙනවා. සෝවාන් වුණාම තමයි දැනගන්න පුළුවන්. දැන් ස්වාමීන් වහන්සේ පරමාර්ථ පාරමිතිය. ඔකත් අපි සාකච්ඡා කරපු ප්‍රශ්නය. ඔය ඒක නිසා ඉව මේ අහපු ප්‍රශ්නය ගින්දේ යන්න පුදන්නවා. ගාතර ස්වාමීන් අවිද්‍යාවට හේතුව තණ්හාව කියලා නෙවෙයි ඒකේ කතාව තියෙන්නේ. අපි සංසාරයේත් තියෙන ක්‍රම බන්ධනේ තණ්හාව කියලා බුදුහමර පෙන්නලා දෙලා තියෙන්නේ. නමුත් අවිද්‍යාවත් ඒහා සමානව බලපාන. ඒ නිසා කියන අවිද්‍යාව ආසන්න කාරණාව සමාවෙන්න තණ්හාව ආසන්න කාරණාව අවිද්‍යාව දුරස්ත කාරණාව තණ්හා අවිද්‍යාව නිසා තණ්හාව පහළ වෙනවා. අවිජ්ජාපච්ච සංකාර සංකාරපච්ච විඥාන විඥානපච්ච නාම රූප නාම රූපච්ච සලආයතන සලආයතනපච්ච පස්ස පස්සපච්ච වේදනා වේදනාපච්ච තණ්හා අවිද්‍යාව මුල ඉඳලා යන්නේ ඒක නිසා ප්‍රශ්න කරලා තියෙන වැරදි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවසරයි ඔබ වහන්සේ ඉතින් පරිවර්තනය කරන මහත්මී නිර්වාණය උපාසිත නිර්වාණය නෑ ඒ ප්‍රොජෙක්ට් එක ඉවරයි ඔක්කොම පළ කරලා තියෙනවා මම හිතන්නේ මල්ලිකා ළඟ තියෙනවා කියලා හතරම මම ඉවරලා තියෙනවා කියලා නේද ඒ පුස්තකාලේ සෙට් එකක් දාන්න ඕනේ ඒ එක එකනට දෙන්න බෑ ලොකු පොත් එක කියන්නේ මිලාදිකයි එනිසා ඒකේ තියෙන පොඩි පොඩි මොනවද මුද්‍රණ දෝෂ වගේක් ඒකත් මේ දවස්වල සුද්ධ කරගෙන යනවා ඒක ඇත්තටම ගුරුවරුන්ගේ අත්පොතක් ඒක නිසා මේ මම කෙරුවේ උගාක් ඉන්ටර්නැෂනලි ඕගනයිසර්ස්ලාට සෙට් එක සෙට් එක දුන්නා. ඒකල කියව පුළුවන් තරම් අනිකයට කියවන්න සලස්වන්නේ නැත්තම් මේ වගේ පුස්තකාලේ කරලා දාන්න. මේ පුස්තකාලේ හුඟා කියදී වටිනවා මේ. ඒ පොතක් මම බලන්නම් මේ ක්‍රමයකට පොත් සෙට් එකක් කියවන්න. එතකොට ඒක පුස්තකාලේ තැම්පත් කරන්න. එතකොට කැමති කෙනෙකුට බරව කියලා කියන්න. ගෞතම ස්වාමීන් වහන්සේ ඔය ඊට ඉස්සෙල්ලා ඥාන පහළ වෙච්ච හැටි දන්නවනම් මට කියලා දෙන්න ඇති. එහෙම නැත්නම් මේ අතරමැදි ටික පාට මේ බර ආහාර කාලය වල බඩිය අමාරු වෙනවා. ඒට එනකම් පාර තේරුණාට පස්සේ මම ස්වභාවයෙන් ඒකට යොමු කරනවා. එහෙම නැතුව එක එක වලට ස්පෙෂලායිස් කරන්න මේක කරන්න බෑ. ඒ නිසා මේක තියෙන්නේ පිළිවෙලක්. ඒ නිසා ඒ පොදුවේ කියන්නේ මේ සතිය වලින්කොට ඔක්කොම පිළිවෙල සිද්ධ වෙනවා. අතින් මෙතෙන්දී මහසුරවන්න ඕන කමක් නැහැ. අසු දන්නවන ලේසි. දැනගන්න පුළුවන් මෙතන තමයි යන්නේ කියලා නොදැනගත්තත් ගමන යනවා. ඒක නිසා මේ වගේ ප්‍රශ්න වලින් බාධාවක් මේක නොදැනීම කරදරයක් කියලා ගන්න එපා. ඒකට දැනුම කියන්නේ ඉසිකක්මක් වෙයි. දැනුම ඉසිකක්මක් නෙවෙයි. කියනවා නම් හොඳයි. නැතුණත් යන්න පුළුවන් ගමනක්. ඒ නිසා සත්‍ය ඉස්සර කරගෙන යන්නේ. ඒකට ඊටු ටික සිද්ධ වෙනවා. ඔය පොත් සෙට් එකේ ඒකයි තියෙන වටිනාකම මේ ස්වාමීන් වහන්සේ ලෝක හැම කෙනාම කරපු භාවනාවල වලින් අත්දැකීම් එකතු කරලා ලියලා තියෙනවා. නමුත් ඒක ලියලා තියෙන්නේ භාවනා ගුරුවරුන්ට අත්පතක් විදියට. ඒ මොකද නැත්තම් ඒව කල්පනා කරලා ඒව හිත හිත ඉන්නවා. මට දැන් බංග ඥානෙ පහළ වේවා. මට දැන් අධික්ෂ ආධිනවන් පහළ වේවා කියලා ඊට පස්සේ මොන හරි පේනවනේ පේනකොට පස්සේ ඊගාව වෙනම ප්‍රශ්නයක් එනවා. මේක ඇත්තද බොරුද කියලා. ඊට මෙට වැඩි හොඳයි ස්වභාවයෙන් වැඩෙන් දරුවාට පස්සේ දැනගැනීම ඕන නම් පස්සේ පොත කියවන්න පුළුවන්. පොත කියවලා ඉස්සරහට යන්න පුළුවන් දක්ෂයාට. දක්ෂ නැති කෙනා මේ පොත කියවීම නිසා හිත චින්තාමය ඥාන පටලවා ගන්නවා. ඒ නිසා මේ වගේ දේවල් මේ වගේ භාවනා වැඩමුළුවේදී ධර්ම තේරෙනවා අදාළ කරලා මම කියනවා. නමුත් මේව කිව්වහම වෙන්නේ ඔක්කොම කන්ඩිෂන් කරනවා හිත. ඊගාට මේක බලපන් මේක බලපන් මේක බලපන් කියලා ඒක වටින දෙයක් නෙවෙයි. ස්වාමීන් වහන්සේ ආකාරයේ සාක්ෂි කිසිවක් නොදැන්න අනිත් සත්‍ය කරගන්න. යම් මින්දකට පසු සත්‍ය වේ කුලකට and then නම් මඟුල හරි කමන්නේ ප්‍රශ්න ඉවර නම් ඉවරනේ ඕනේ ලේබල් එකක් අහගන්න පච්ච කොටා ගන්න නැත්නම් මෙතන එල්ල ගන්න පදක්කමක් අහන්න නැත්නම් මල් මාලික දාලා දාගන්න කෝකේ එල්ලුවක් දන්නවා පිස්සු කියලා මේ කරදර අඩු නම් එච්චර තමයි තියෙන්නේ අනිත් එක අනිත් අනු කරදර ඔයාගෙන් අනිවාර්ය කරදර වුණත් අඩු ඉස්සරහට එහෙම නැත්නම් අපි වැඩිම කාටද බහුකක ඉන්නේ කියන්නේ භාවනා කරන පස්සේ වැඩ බලන්න පැත්තකට වෙනවා හරියට අපේ සමාජයට භාවනා කරනවා එතකොට කියන්නේ සමාජය මට කරදර කරන්නේ කියලා. මොකද අපි සමාජයට කරදර කරන්නේ නැතුව සමාජය අපිට කරදර කරන්නේ නැහැ. ඒක නිසා ওই නම තමයි අපිට තියෙන ඌනියම. ඒ ඩිග්‍රී එක මොකද්ද කියලා. මොන යුනිවර්සිටි එකේද මොන ඩිග්‍රියද කියලා. දැනුම නම් සත පහකවත් නැහැ. ලොකු ඩිග්‍රී තියෙන නිසා ඩිග්‍රී ඕනේ නැහැ. ඒ වැඩේ වෙනවා නම් ඒක අජයසිරි මංගලම් කියලා අනේකයි තියෙන්නේ. ස්වාමීන් සක්මන් භාවනා අරියත් මාර්ගය දක්වාම යන එකක් කවුරක්වත් හිතන්නේ ඒක නිසා සමාධියක් ආවත් ඒකට අව탁සියු කරනවා ඒක නිසාමයි අපිට මේ භාවනා ජීවිතේ මේ සමබර භාවයේ නැහැ විහෙස කරගත්තේ කියන්නේ සක්මනල්ලවට සහැදී අනිත් එක කලාතුරකින් කෙනෙකුට සමාධිගත වෙනකොට අර වගේ හිචිත්‍ර රූපෙන්නේ නැහැ ශබ්ද ප්‍රශ්නයක් ඉන්නේ ගඳ يعني විවිධ ගඳ සුවඳ එන්න පටන් අරගන්න සමහරලාට ඇත්ත සමහරවිට ඒක හිතින් හදලා කරනවා. කලාත්මකව මට හම්බෙලා තියෙනවා ඒ දිවට රසක් අමතර රසක් එනවා. යම් කිසි ගඳක් එනවා. නැත්නම් කරිසෝදක් හරි. ඉතින් එතකොට ඒ කියන්නේ හිත යම් සමාධියකට යනකොට තමයි ඒක එන්නේ. ඉතින් එතකොට දැනගන්න ඕනේ දෙසරත් තුන්සරක් වුණාට පස්සේ මේක හොඳ පෙර නිමිත්තක් මේ ගඳට ප්‍රතික්‍රියා නොකරොත්. හැබැයි ගඳින් නැතුව දැනගන්න බෑ සමාධියට ගියයි කියලා. ඒ නිසා මේ ගඳ ඇත්තටම ඒ වෙලාවේ වෙන වැඩකින් වෙන්නත් පුළුවන්. නැත්නම් හිතින් සකස් කරපු එකක් වෙන්නත් පුළුවන්. ඒ අපේ කම්පලාතල තියෙන පෙරේත ගඳ කියලා එකක්. ඒ කියන්නේ ආලබදින සුවඳ වගේ එකක් තමයි එන්නේ. ඒ වගේ කියනවා හන්දි ස්ථානවල හතරම මේ ගෙදර මුල්ලේ හන්දි ස්ථානවල එනවනම් ඒ පෙරේත කොටුව දෙන්න ඕනේ. පෙරේත ගඳ කියලා කියන්නේ. ඉතින් ඒ කියන්නේ සමහරුන්ට ඒ olfactory sensor එක හරි sensitive. තනි වෙනකොට පාළු වෙනකොට ඕක එනවා. භාවනා කරනකොටත් මේ වගේ වෙලාවල් වල එනවා. ඉතින් අපිට තියෙන්නේ ඒක හොඳ ලකුණ පෙර නිමිත්තක් මෙතෙන් ඇවිල්ලා තියෙනවා කියලා. ඒත් එතන ඉක්මවන්න නම් මේ ගණන් ගන්න නැතුව යන්න ඕනේ. එතකොට අපිට පුළුවන් මේ ඉන්ද්‍රයන් ප්‍රණීත වෙනකොට එක එක නාගේ පංචේන්ද්‍රයන්ගේ මොකක් හරි වැඩිපුර දඟලන්න පටන් ගන්නවා. නමුත් ඒකට ප්‍රතික්‍රියා නොකර සිටීමෙන් ඉදිරි ගමන සිද්ධ වෙනවා කියන එක තමයි කියන්නේ. When my banking in our workplace uh, When we work, we use their attention to detail. Is this terminology and mindful has the same meaning, At the beginning, yes. At the beginning, you go for the natural characteristics, individual characteristic, intrinsic characteristic of the each and every. Gradually what happens is, through this individual intrinsic private characters, you are bound to see common characters. That is the evolution. Whenever the common character come into being, laziness happens, boredom happens, Those common character is a blight. Individual character is very dramatic. So therefore you have to take one object, see individual characteristic, intrinsic characteristic, under the nose character as much as possible. More you see the individual characteristic, shortly you go to the common characteristics. Whenever it goes, your mind you evolves. Object disappears communicability disappears. You feel flat, you feel bored, you feel monotonous. So that is nothing. Object is the same. It is object we are very close, seen through natural individual characteristics and going to see uh, common characters. But management techniques never allow you to go to the common characteristic. It always keep you in the superficial level individual characteristic. For that, they change the object. Buddha says, take one object, see categorically this is individual characteristic, this is inbreath, this is the beginning of the inbreath, middle, end. This is the outbreath, middle, middle, end. And ultimately everything goes to just flat vibration. So exactly the same, management technique teach you individual character of the extrovert Inside meditation says, individual characteristics of the introvert, otherwise both are the same science." That's ඒක ගැඹුරුයි මේක විචාර කරන්න පටන් ගන්නකොට බුදුරජාණන් වහන්සේ දෙන ස්පර්ශයේ පටික සම්පස්ස ආදිවචන සම්පස්ස කියලා දෙකක් තියෙනවා ඒ දෙකම හිටලා තියෙන්නේ ආකාර නිමිති ලිංග උද්දේශ කියන හතරේ අපි නිමිත්තක් අරමුණක් වෙන එකකින් වෙන් කරන්නේ ඒකේ ආකාරය අනුව ලිංගය අනුව ලිංග කියන්නේ ලකුණ අනුව නිමිත්ත අනුව සහ ඒකට පටබැඳි නම අනුව යම් වෙලාවක ආකාර ලිංග නිමිති උපදේශ නැති වුණා නම් වස්තුව නැති වුණා වගේ ස්පර්ශය නැති වුණා වගේ පේන. ඒ නිසා අපි වස්තුව නැති කරන්නේ නැහැ. ඒකට බඳපු පටබැඳි නම ගලවලා. ඒකේ limit ගන්න ප්‍රමාණය නැති කරලා. ආකාර ගන්න ප්‍රදේශය නැති කරලා ඒක වෙන් කරලා අඳුරන්න පුළුවන් ගතිය අයින් කරුවට පස්සේ දේ නැති වෙන්නේ නැහැ. නමුත් දේෙන් ඇති වෙන තණ්හාව නැති වෙනවා. මේකට විස්තර සහිතව බලන්න ඕන නම් පෞකේ දවස් ටිකේම අපි මහා නිදාන සූත්‍රයේ මේ නිසන්වලදී කරා ඒක ඇත්තටම මම හිතන්නේ අපි ඕස්ට්‍රේලියා ට්‍රිප් එකේදී කරපු එක ඉතුරු හරිය විවේකීව ඒකට කියලා හුඟක් දෙන්න ඒකේ ලස්සනට පෙන්ලා දෙනවා ස්පර්ශේ ස්පර්ශ නොකරන තැන. ආනපානෙ ගත්තොත් එච්චර තමයි. ආනපානෙ මේ මුල, මේ මැද, මේ අග, මේ ආස්වාද ප්‍රසාර දෙක නැති වුණාට පස්සේ ආනපානෙ නැතුණා වගේ තමයි අපිට පේන්නේ. නමුත් ආනපාන නේදුණා මැරෙන්න බෑ හුස්ම ගන්න එපා. එහෙම වෙන්නේ නැහැ. නමුත් ඒ ලිංග දිවිලා යනවා. නිමිත්ත දිවිලා යනවා. අරමුණ දිවිලා යනවා. ඒකට නම් කරන්න බැරුව යනවා. මේ ආශ්‍රව ප්‍රසද්ද මෙනෙහි කරගන්නවත් බැරුව යනවා. එතකොට ස්පර්ශය ස්පර්ශ කරන්නේ නැහැ. එතකොට නිකන් ආනපානෙ නැතුණා කියලාම තමයි හිත කියන්නේ. මොකද ආනපානෙ නැතුණා නේද මල කෙලියක් නෙමෙතන මේ කොමිටි views අයි දන්තිවල ක්‍රිමිනල් කෝට් එකක් වෙනවා. වෙන්නේ බය වෙන්නේ. දැන් ස්වාමීන් වහන්සේ ගතිය රැකියා අවස්ථා අනිසා කාර්යාලවල තිබෙන කුරුම සාධකාරී තත්ත්වයක්. කාර්යයන්ට බොරු කියලා කියා හෝ නැති වැරදි පෙන්වා දී හෝ කෙනෙකු රැකියාවෙන් එකපාර දමා ඒ අවස්ථාව ලබා ගැනීමට ආගමික හික්මීමක් නැති බොහෝ අය උත්සාහ කරනවා. බුදුදහමේ උගන්වන ලෝක සිටියම ගත්තාම කැනඩා වගේ ගොඩාක් රටවල් තියෙනවා. කැනඩාම ඉන්න ඕන කියලා නැහැ. යෝග ජීවිතයට රැගෙන භාවනාත් කරන්න ඕන ප්‍රතිરૂපදේශයක් ත්‍යාගන්න. ප්‍රතිરૂපදේශය හදන්න බෑ. ඒ දීයති ගන්න ප්‍රතිરૂපදේශ වාසෝච පුබ්බේත කත පුඤ්ඤිත අත්ථ සම්මාපණිත ඒතම් මංගල මුත්තම. භාවනා ශක්තිය තියෙනවා ප්‍රතිરૂපදේශය හදාගෙන ගණන් ගන්නට ඉන්න පුළුවන්. නැතුව පත්‍රූපදේශය හදන්න යදනවා කියලා කියන්නේ ඒක ඉතින් කන්ද ළඟට තම්බි යනවා වෙනකොට තම්බි කන්ද එන්න කියලා ළඟට. තම්බි ළඟට එන්නේ නැහැ කන්ද. තම්බි කන්දට යන නිසා පත්‍රූපදේශයකට යන්න ඒක තමයි තියෙන උත්තරේ. ඒ කියන්නේ අපේ කර්මානුරූප අපි එක එක දන්න ප්ලග් කරනවා කියලා. ඉතින් එතන අසාධාරණ වෙච්චාම ඉතින් අපිට ඒක නොකත් බෑ ඒක කාලත් බෑ. ඒ කර්ම ශක්තිය නිසා නම් බලංගොඩ අනුසමිතයම්දු කියලා තියෙනවා දේශ දේශාන්තර වෙනස් කරන්න. ඒකවල කර්ම ශක්තිය වෙනස් වෙනවා. අක්ෂාන්ත දේශාන්ත වෙනස් කරනකොට කර්ම ශක්තිය වෙනස් වෙනවා. කර්ම ශක්තිය වැඩ කරන්නේ අක්ෂාන්තයේ දේශාන්ත වලට. ඉතින් අපේ කර්මෙන් අපි ඒකම අල්ලනවා. එතන විදිහට ඒක වෙනස් කරන්න බෑ. තම්බිලාට කන්ද යන්න හදනවා. කරන්න බැරි දේවල් කරන්න යන්න එපා. මේ ඔය කම්පියුටරේම ඔය රටවල් තෝරනකොට කොටවල් රටවල් තියෙනවා නේ. අපි ක්ලික් කරන්න ඕනේ රටට. කික් කරන්නේ මේ මොකද්ද යා මොකද්ද ඇමසන් එකේ නෙවෙයි අපි එක එක කිලෝවල් ඒ තියෙන පැකට් එක හම් වෙනවා ස්වාමීන් වහන්සේ මම ඉතිහාවල් මම හිතන්නේ ඒ ඔය වගේ ප්‍රශ්න මම හිතන්නේ 100කට වැඩිය පහුගිටි කියවුවා එකයි මට කියන්න තියෙන්නේ කොහොඳයි එක හීනෙන් එළි වෙන්නේ. ඔක ලක්ෂ වාරයක් වෙන්න දෙන්න. එතකොට Tamanටම තේරෙනවා. ඒ වෙන වෙන එක තෝරන්න ගත්තොත් එන්නේ උතන ඇල්ල අහුවෙනවා. නිසා ওই පදම හරි ගියොත් නැවත ওই තත්ත්වදී පදම හරියට කොමක් කළ යුතුද? ඒ දේ කරන්න එනේ නේක අර්ථකථන දෙන්න පටන් අරගත්තොත් වෙන්නේ අපි මේ බලාපොරොත්තුපත බලාපොරොත්තුෙන් කරන භාවනාවක් සහ කරන ප්‍රතිඵල පිළිබඳව අර්ථකථන කීමේ පමාවට වැළෙනවා. ඕකෙන් තේරෙන්නේ වෙන්න පුළුවන් කියලා නැවත ඒක ඒ පැමිණීම සඳහා කලියුත් කරන්න කියන එකයි කියන්නේ. ගරු ස්වාමීන් වහන්සේ භාවනාවට වාඩි වී තුමේහි ඇති අනාකාර නිමිත්ත දැනේ. ටික වේලාවක් මේක තමයි ධාතු ගුණ වෙනස්කම් මතුවෙනවා කියලා කියන්නේ. ඒ ධාතු ගුණ වශයෙන් බලන්න පිටකොන්ද වශයෙන් බලන්න එපා, මඩ වශයෙන් බලන්න එපා, තද ගතිය වශයෙන් බලන්න. එතකොට මේක ලොකු දියුණුවක් වෙනවා. මම හිතනවා අපේ වෙලාව ඉවර නිසා මෙතනින් ප්‍රශ්න අපි නැතර කරන්න වෙනවා. ඉතුරු ටික තියාගන්න සතුටට. ඉරිදට.